ද ุติ යම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိ යම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියංපි සංඝං සරණං ගච්ඡාමි සතියංපි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආදීනාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානාමේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ ආයං භදන්තා නමෝ තත් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සං භාග de යෝ ජානපදං ගෝලිමාලවං තෙද්දේ බේසංකතමානෝ ජීතවා මුනේ ජය මංගලානි පස්වාන කට්ට මොදරං ඒව ගබ්බනේ ජය දොට්ට වජර धेनाजितवामुनिन्दो जीतवा मोनि गो

जालेतो जीते वा मुने दो

जीतवा मोनि दो हेदा भो दे जय मा गोगे भोज गे नो අරහතං බ්‍රහ්මං වේදොද්දේනෝ දේමෙද්දේ බාකාබිදානාගදේන වේදනා ජීතවා මුනින් දෝ बुद्ध बुद्धाय භගවානේ සබ්බ මංගලං ලක්ඛා ධම්මා දුතියම්පි සංඝං සරණං ගච්ඡා තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං බුද්ධාමේ පාතියම්පි සංඝං සරණං ගච්ඡා සුනතා වේරමණී සික්ඛාපදං ආදීන් නාදානා වේරමණී සික්ඛා ධම්මචාරියා වේරමණී සික්ඛා මජ්ජපාමාදාඨානාවේරමණේ සීකාපදං විකාල භෝජනාවේරමණේ උච්ච ගීත වාදිත සිසෝක දස්සනා වේරමණේ සීඛා පදං මාලා ගන්ධවි පල ධාරණ මංගන විභෝසනාට්ටානා වේරමණී සීකාපදං උච්චා සායන මහා සායනා වේරමණී සික්ඛාපදං ජාත රූප රාජත පාටේ ගානා වේරමණී සික්ඛාපදං ඒක නාමකින් සබ්බේ සත් ආහාරට්ටිතිකාදේනාම නාමං ච රූපං ච තීනි නාමකින් තිස්සෝ වේදනා චත්තාරි නාමකින් චත්තාරි අරිය සත්‍යානි පංච නාමකින් පංච උපාදානස්කන්ධාච නාමකින් ජක්තිකානි ආයතනානි සත්ත නාමකින් සත්ත බොජ්ජංගාට්ඨ නාමකින් අරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ නව නාමකින් නව සත්තා වාසා දස නාමකින් දස හංගේ සමන්නාගතෝ අරහතේ උච්චතේ ති අත් තීගි මාස්මෙන් කායේ කේසාලෝ මානකා දන්තා තචෝ නාරෝ අට්ටි අට්ටි මින් ජාවක්කං හදයන් යකනං කිලෝමකං පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරිසං පිත්තං සෙම්මං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අසුවසා කේලෝ සිංගානිකා ලසිකා මත්තකේ මත්තලුංගං තී පටිසංකායෝ නිසෝ චීවරං පටිසේවාමි ආවදේව සීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය ඩංස මකස වාතතපසිරින් සබ්බ සංපස්සානං පටිඝාතාය යාවදේව හිරිකෝපේන පටිච්ඡාදනත්තං පටිසංකායෝ නිසෝ පින්ඩ පාතං පටිසේවාමීනේව දවාය නමදාය නමංගමාය නවිභෝතනාය යාව දේව කායත් තිතියායාපනාය වින්දුපරතියා බ්‍රහ්මචර්යානුග්ගාය ඉති වේදනං පටියං කාමිනවං ච වේදනං නෝප්පාදෙස්සාමි යාත්‍රා ච මේ භවිස්සති අනවජ්ජතා ච පාසු විහාරෝචාති පටිසංකායෝනිසෝසේනාසමං පටිසේවාමි ආවදේවසී තස්ස පටිගාතාය උන්නස්ස පටිගාතාය දංස මකස වාතාත පසිරින් සප සම්පස්සානං පටිගාතාය යාවදේව පරිස්සය විනෝදනං පටිසල්ලානාරාමත් පුත්තං පටිසංකායෝ නිසෝ ගිලාන පච්චය බේසජ්ජ පරික්කාරං පටිසේවාමි යාව දේව උප්පන්නානං වේයා බාධිකානං වේදනානං පටිඝාතාය අභ්‍යාපජ්ජ පරමතායාති ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ తත්‍ර කෝ භගවා භික්ඛු ආමං දේසි භික්ඛවෝති භදන්තේ තිතේ භික්ඛු භගවතෝ පච්චසෝ භගවා ඒතදවෝ හෝච දසගිමේ භික්ඛවේ ධම්මා පබ්බජිතේන අබින්හං පච්ච වෙක්කි තබ්බා කතමේ දත වේවන්නි අම්මි අජ්ජු උපගතෝති පබ්බජිතේන අබින්හං පච්ච වෙක්කි තබ්බං පරියපටිබද්ධා මේ ජීවකාති පබ්බජිතේන අබින්හං පච්ච වෙක්කි තබ්බා පබ්බං අඤ්ඤෝ මේ ආකප්පෝ කරණීයෝති පබ්බජිතේන ගබින්නම් පච්ච වෙක්ඛිතබ්බං කච්චිනුකෝ මේ අත් සත්තා සීලතෝන උපවදති තී පබ්බජිතේන අබින්නම් පච්ච වෙක්කි තබ්බං කච්චිනකෝ මං අනොවිච්ච විඤ්ඤෝ සම්බ්‍රාහ්මචාරී සීලතෝන උපවදන්ති තී පබ්බජිතේන අබින්නම් පච්ච වෙක්කි තබ්බං සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනාභාවෝ තීපබ්බජිතේන අබෙන්නං පච්චවෙක්කි කම්මස්ස කෝම්මේ කම්මදායාදෝ කම්මයෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි තී පබ්බජිතේන අබෙන්නං පච්ච වේක්ඛේ තබ්බං කතං භූතස්ස මේ රත්තිං දිවා වීති පතන්ති දීපබ්බජිතේන අබෙන්නං වේකිතබ්බං කාචිනකෝ අං සුඤ්ඤාගාරේ අබිරමාමි දීපබ්බජිතේන අබින්නම් වාච්ච වේකේ තබ්බං අත්තිනකෝ මේ උත්තරී මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂෝ අධිගතෝ සෝං පච්චිමේ කාලේ චාරී පුට්ටෝන මංකු භවිස්සාමි තීපබ්බජිතේන අබෙන්නම් වෙක්කිරබ්බං ඉමේ කෝ භික්කවේ දස ධම්මා පබ්බජිතේන අබෙන්නම් පච්ච පබ්බායිදම වෝච භගවාන් අත්තමනාතේ භික්ඛු භගවතෝ බාසිතං අබිනන්දොන්ති එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාත සාරාමේ අතකෝ අඤ්ඤතරා දේවතා භික්ඛන්තාය රත්ත්‍යා අභික්ඛන්ත වන්නා කේවල කප්පං 제තවනං ඕභාතෙත්වායේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒක අට්ඨාති ඒකමන්තං තිතාකෝසා දේවතා භගවන්තං ගාතාය අජ්ජබාති බහූ දේවා මනුස්සාච මංගලානි අචින්තයොං ආකංක සුත් තානං බ්‍රෝහි මංගල මුත්තමං අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං පතිරූපදේශවාසෝච පුබ්බේච අත පුඤ්ඤතා අත්ත ධම්මා පනිදිච ඒතං මංගල මුත්තමං බාහු සච්ඡං ච සිප්පං ච විනයෝච සුසි අතික්ඛිතෝ සුභාසිතාච ඒතං මංගල මුත්තමං මාතා පිතුං උපට්ඨානං පුත්ත දාරස්ස සංඝෝ අනාකුලාච සම්මන්තා ඒතං මංගල මුත්තමං දානං ච ධම්මචරියාච ඥාතකානං ච සංඝෝ අනවජ්ජානි කම්මානි ඒතං මංගල මුත්තමං ආරති විරති පාප අපාමජ්ජපානාච සංයමෝ අප්පමාදෝච ධම්මේසු ඒතං මංගලමුත් ගාරවෝච නිවාතෝච සන්තොට්ඨේ ච කතඤ්ඤුතා කාලේන ධම්ම සවනං ඒතං මංගල මුත්තමං කන්තේ ච සෝවචස්සතා සමනානං ච දස්සනං කාලේන ධම්ම සාකච්ඡායේතං මංගල මුත්තමං තපෝච බ්‍රහ්මචරියං ච ගාරිය සත්‍යාන දස්සනං නිබ්බාන සච්චිකිරියාච ඒතං මංගල උට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං ඛේමං ඒතං මංගල ඒතාදිසානි කත්වාන සබ්බත්තම අපරාජිතා සබ්බත්ත සොත්තිං ගච්ඡanti තං තේසං මංගල මුත්තමං තේ यानि दभूतानि समागतानि ब्रह्मानि वा यानि සබ්බේව භූතාසු මනා භවන්තු අතෝපි සක්කච්ච සුනන්තු බාතිතං තස්මායි භූතානි සාමේත සබ්බේ තං කරෝත මානුසයාපජාය දිවාච රත්තෝ ච හරන්ති යේ බලින් තස්මායි නේරක්ඛත අප්පමත්තා යං කිංචි විත්තං ඉදවාහුරං වාසග්ගේ සුවායං රතනං පණීතං සුතං නනෝ සමං අත්ති තථාගතේන ඉදම්පි බුද්දේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු කයං විරාගං අමතං පනීතං යදජ්ජගා සක්්‍ය මුනි සමායිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යං බුද්ධ සෙට් තෝ පරිවන්නයි සුචින් සමාධිමානං පරිකඤ්ඤමා වූ සමාධිනාතේන සමෝන විජ්ජති ඉදම්පි ධම්මේ රතනම් පනීතං හේතේන සච්චේන සුවත්තියෝ තුයේ පුග්ගලාට්ඨ සතම්ප සත් චත්තාරි ඒතානි යෝගානි හොන්ති තේ දක්ඛිනේ ආභුග පස්ස භාවකායේ තේ සුදින්මානි පලානි ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතන සච්චේන සුවත්ති හෝතු යේසුප්පයුත්තා මනසා දල්ලේන නික්කාමිනෝ ගෝතම සාතනම් මීතේ පත්තිපත්තා අමතං විගය්‍ය ලද්දා මුදා නිබ්බුතින් බුංජමානා ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතන සච්චේන සුවත්ති හෝතු යතින්ද කීලෝ පඨවින් සිතෝ සියා චතුබ්බිවාතේ බිය සංපකං පියෝ සතෝපමං සපුරිසං වදාමි යෝ ආර්ය සත්‍යානි අවෙච්ච පස්සති දම්පි සංඝේ රතනං පනීතං ඒතන සච්චේන සුවත්ත්‍යෝ යේ ආර්ය සත්‍යානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපි තේ හොම්ති බෝසප්ප නච බවං අත්තමං ආදියන්ති ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතන සච්චේන සුවත් හෝතු සාවත්ත දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතං ච සීලබ්බ සංවාපි අධත්ති කිංචි චතුහපායේ හිත විප්පමුත්තෝ ච චාබිතානානි අබබ්බෝ කාතුං ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්තියෝ තු කිං චාපි පිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබබ්බතෝ තස්ස පටිච්ඡාදාය අබබ්බතා දිත්ත පදස්ස වුත්සායි දම්පි සංඝේ රතනං පනේතං ඒතේන සච්චේන සුවත්ති හෝතු අනප්ප ගුම්බේ යතා පුස්සිතග්ගේ ගිම්මාන මාසේ පටමස්මින් තතුපමන් ධම්ම ධම්මවරං අදේසයි නිබ්බානගාමින් පරමං ිතාය ඉදම්පි බුද්දේ සතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු වරෝ වරඤ්ඤෝ වරදෝ වරහරෝ අනුත්තරෝ ධම්ම වරං අදේසයි ඉදම්පි බුද්දේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු හීනං පුරාණං නවං නත්ති සම්භවං විරා අරහත් චිත්තා ආයතිකේ භවස්මින් තේ කීන බීජා අවිරොල් චන්දා නිබ්බන්ති දීරා යතයන් පදීපෝ ඉදම්පි සංඝේ රතනම් පනීතං හේතන සච්චේන සුවත්තියෝ යානි දබූතානි සමාගතානි බුම්මානි වායානි ව අන්තලික්ඛේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සා කාමසුවත්යෝ තෝයානේද භූතානි සමාගතානි බුම්මානි වායානි වන්තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවත්යෝ තෝයානේද භූතානි සමාගතානි බුම්මානි වායානි වන්තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවත්යෝ

හෝතු කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්කෝ මුජුච සුජුච සුවචෝ තස්ස මුදු අනතිමානී සන්තුස්සකෝච සුභරෝච අප්පකිච්ඡෝච සල්ලව්ග සම්පේන්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනනුගිද්ධෝනච කුද්දම් සමාචරේ කිංජේන විඤ්ඤු परे उपवदेशुं सुखिनो वाके मिनोहं भवन्तु सुखि दत्ता ये के जिवान् තසාවා තාවරාවා අනවසේසා දීඝාවා ඒ මහන්තාවා මජ්ජිමා රස්සකානුක තූලා දිත්තාවා ඒ අද්දිත්තා යේච দূරේ වසන්ති අවි দূරේ භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛි තත්තාන පරෝපරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්ත දිනං කංචේ බ්‍යාරෝ नापतिगतञ्ज्ञान्यमन्यस दुःखमिच्छता තං ආයුසායක පුත්ත මනුරක්ඛේන් එවං පිසබ්බ භූතේතු මාන සංභාවයේ අපරිමාණං මෙත්තං ච සබ්බ ලෝකස්මින් මාන සංභාවයේ අපරිමාණං උද්ධං අදෝච තිරියං ච අසම්බාධං අවේරං අසබද්දං දිද්දං කරං සින්නෝ සයානෝ ආයාව තස්ස විගත මිද්දෝ ඒතං සතින් අදි අනිත්‍යය බ්‍රහ්මමේතං විහාරං ඉදමාවෝ දිට්ඨින්ච අනුපදම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනීයගේ දං නයි ජාතු ගබ්බසේයං පුනරේති තී එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති අනාථ පින්ඩිකත් ආරාමේ තේන කෝපන සමයේන සාවත්තියං අඤ්ඤතරෝ භික්ඛු වෛනාදත්තෝ කාල සතෝති අතකෝ සම්බවුලා භික්ඛු යේන භගවතේනුපසංකමින් සුපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිදේදෙන්තු ඒකමන්තං නිදින්නෝ කෝතේ භික්ඛු භගවන්තං ඒතදවෝ චං ඉද බන්තේ සාවත්තියං අඤ්ඤතරෝ භික්ඛු අයිනා දට්ඨෝ කාලකතෝ තීනානෝනසෝ භික්ඛෝ චත්තාරි අහිරාජකුලානි මෙත්තේන චිත්තේන පරිසචේයිසෝ භික්ඛවේ භික්ඛු චත්තාරෝ අහිරාජකුලානි මෙත්තේන චිත්තේන පරයනයිසෝ භික්ඛවේ භික්ඛු අයිනා දට්ඨෝ කාලංක කරෙය්‍ය කතමානි චත්තාරි අයිරාජ කුලානි විරූපක්ඛං අයිරාජ කුලං ඒරාපතං අයිරාජ කුලං සබ්භ්‍යා පුත්තං අයිරාජ කුලං කන්නා ගෝතමකං අයිරාජ කුලං නානෝනසෝ භික්ඛවේ භික්ඛු ඉමානි චත්තාරි අයිරාජ කුලානි මෙත්තේන චිත්තේන පරිසතේ ඉසෝ භික්ඛවේ භික්ඛු ඉමානි චත්තාරි මෙත්තේන චිත්තේන मित्रेन चित्तेन फलै मयि सो विश्वे को අනුජානාමි अनुजानामि भिक्षवे इमानि රාජ राजकुलानि මෙත්තේන चित्तेन පරිතුං අත්තගොත්ත්‍යාතරක්ඛාය පරිත්තායාති දමවච භගවායි දං වත්වා සුගතෝ පරං ඒතදවෝච සත්තා විරූපක්කේහි මේ මෙත්තං මෙත්තං ඒරාපතේහි මේ චබ්බ්‍යාපුත්තේනේ මෙත්තං මෙත්තං ගන්නා ගෝතමකේයිච අපාදකේහි මේ මෙත්තං මෙත්තං දීපාදකේහි මේ චතුප්පදේහි මේ මෙත්තං මෙත්තං බහුප්පදේහි මේ මාමං අපාදකෝ හිංති මාමං හිංති දීපාදකෝ මාමං චතුප්පදෝ හිංති මාමං දෙබව්පදෝ සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ භූතා ච කේවලා සබ්බේ භද්‍රානි පස්සන්තු මා කංචි පාපමාගමා අපමානෝ බුද්ධෝ අපමානෝ ධම්මෝ අපමානෝ සංඝෝ පමානවන්තානි සිරින් සපානි අය විච්චිකා සතපදි නාභී සරබෝ මෝදිකා කතා මේ රක්ඛා කතා මේ පරිත්තා පටික්කමන්තු භූතා නමෝ භගවතෝ නමෝ දත්තන්නං සම්මා සම්බුද්ධානං තී එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ తත්‍ර කෝ භගවා භික්ඛු ආමන්තේ දිබික්ක තිවදන්තේ තිතේ භික්ඛු භගවතෝ පච්චස්සෝ සම් භගවා एतच निय भिक्षवे चेदो विमुक्त्या आदेविताय भाविताय बौलिकथाय यानि कताय वाधुकथाय अनुष्ठिताय परिचिताय සුසමාරද්ධාය ඒකාදසානි සංසාපාටි කතමේ කාදස සුඛං සුපති සුඛං පටි භුජ්ජතින පාපකං සුපිනං පස්සති මනුස්සානං පියෝති අමනුස්සානං පියෝති දේවතාරක්ඛන්ති නාසග්ගි වා විසං වා සත්තං වා කමති තුවතං චිත්තං සමාධියති මුකවන්නෝ විප්පසීදති අසම්මුල්ලෝ කාලං කරෝති අත්තරින් අප්පටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකෝපගෝ මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය ආසේවිතාය භාවිතාය බෞලිකතාය යනි වත්තු කතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය ඉමේ ඒකාදසානි සංසාපාටිකං කාති ඉදමවෝච භගවන් අත්තමනාතේ බික්ඛු භගවතෝ බාධිතං නාභේනං දොං තේ පවෝත බක්කෝ භවති විපවුත්තෝ දකාඝරා බෞරං උපජීවන්තේ යෝමිත්තානං නදුබති යං යං ජනපදං යාති නිගමේ රාජධානියෝ සබ්බත් පූජිතෝ හෝති යෝ මිත්තානං අදුභති නාස්සචෝරා පසහන්ති නාති මඤ්ඤේති කත්තියෝ සබ්බේ ගමිත්තේ තරති යෝ මිත්තානං නදුභති අක්කොද්දෝ සගරං ඒති සබාය පටිනන්දිතෝ ඥාතිනං උත්තමෝති යෝ මිත්තානං නබුභති සක්කත්වා සක්කතෝති ගරෝති සගාරෝ වන්නකිත්ති බතෝති යෝමිත්තානං නදු පූජකෝ ලබතේ පූජං වන්දකෝ පටිවන්දනං යසෝ කිත්තිං ච පප්පෝති යෝමිත්තානං නදුබති අග්ගියතා පජ්ජලති දේවතාව විරෝචති සිරියා අජයිතෝ තේයෝ මිත්තානං නදුබති ගාවෝ තත්ස පජායන්ති කෙත්තේ උත්තං විරුහති උත්තානං බලමස්නාතේයෝ මිත්තානං නදුබති දරිතෝ පබ්බතාතෝ වා රුක්ඛාතෝ පතිතෝ නරෝ චුතෝපදිත්තං ලබති යෝමිත්තානං නදුවති විරුල්ල මූල සම්පානං නිග්‍රෝධමිව මාලුතෝ අමිත්තානප්පදාන්ති යෝමිත්තාන නදෝබති තේ උදේතයං චක්ඛුමාං ඒක රාජා හරිස්සවන්නෝ පටවිප්පබා සම්පං නමස්සාමි හරිස්සවන්නං පටවිප්පබා සංතයජ්ජ විහෙරේ මුදිවසං යේ බ්‍රාහ්මනා වේද ගෝ සබ්බ ධම්මේ තේන නමෝ තේච මං පාලයන්තු නම නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තා නමෝ විමුක්තියා ඉමං සෝ පරිත්තං ගත්වා මෝරෝ චරති ඒසනා අපේතයං චක්කුමා ඒක රාජා හරිස්සවන්නෝ පටවිබ්බ වාසෝ තන්තං නමස්සාමි හරිස්සමං පටවිබ්බ වාසන්තයජ්ජගුත්තා විහෙරේ මුරත්තිං යේ බ්‍රාහ්මනා වේදගෝ සබ්බ ධම්මේ තේනේ නමෝ තේච මං පාලයන්තු නා නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා ඉමං සෝ පරිත්තං කତ୍වා මෝරෝ ආසම කප්පයේති එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං වේරති චේතමනේ අනාථ පින්නිකස් ආරාමේ තේනකෝපන සමයේන සන්දිමාදේව පුත්තෝ රාවුනා අසුරෙන් දේන ගයිතෝ හෝති අතකෝ චන්දිමාදේව පුත්තෝ භගවන්තං අනුස්සර මනෝ ආයං වේලායං ඉමං ගාතං අබාති නමෝ තේ බුද්ධ වීරත්තු විප්පමුත්තෝ තිසබ්බදී සංබාධ පටිසන්නෝස්මි සත්මේ සරණං භවාති අතකෝ භගවා චන්දිමං දේව පුත්තං ආ රාවං අතුරින්දං ගාතාය අජ්ජබාති තථාගතං අරහන්තං චන්දේමා සරණං ගතෝ රාහු චන්දං පමුංචස්සු බුද්ධාලෝකානුකම්පකාති අතකෝ රාහු අසින්දෝ චන්දිමං දේවපුත්තං මුංචිත්වා තරමාන රූපෝයේන වේපචිත්ති අසුරින්දෝ තේනුපසංකමි උපසංකම් මිත්වා සංහිග්ගෝ ලාමහට්ට ජාතෝ ඒකමන්තං අට්ඨාසී ඒකමන්තං තිතං කෝ රාහුං අසුරං වේපචිත්ති අසුරෙන්தோ ගාතාය අජ්ජබාති කින්නෝ සම්පරමානෝව රාහු චන්දං පමුංචති සංවිග්ග රූපෝ ආගම්ම කින්නෝ බේතෝ වතිත්තති සත්තදාමේ ඵලේ මුද්දා ජීවං තෝන දුකං ලබේ බුද්ධගතා විගීතෝ මේ නොචේ මුංචය චාන්දිමාන්ති එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්దికස් ආරාමේ තේන කෝපන සමයේන සූර්යෝ දේවපුත්තෝ රාහුනා සුරෙන්දේන ගයිතෝ තියතකෝ සූර්යෝ දේවපුත්තෝ භගවන්තං අනුස්සරමානෝ තායන් වේලායන් ඉමං ආතං අබාති නමෝ තේ බුද්ධ වීරතෝ විප්පමුත්තෝ තේ සබ්බදී සම්බාද පටිපන්නෝස්මි සත්සමේ සරණං භවාති අතකෝ භගවා සුරියං දේව පුත්තං ආරබ්බ රාවුං අසුරින්දං ගාතාය අදබාති තථාගතං අරහන්තං සූර්යෝ තරණං ගතෝ රාහු සූර්යං පමුංචස්සු බුද්ධාලෝකානුකම්පකාති යෝ අන්ධකාරේ තමසි පබංකරෝ වේරචනෝ මණ්ඩලී උබ්දතේජෝ මාරාවෝ ගිලී චරං අන්තලික්කේ පජං මම රාහු පමුංච සූරයාති අතකෝ රාහු අසුරින්දෝ සුරියං දේව පුත්තං මුංචිත්වා තරමාන රූපේන වේපජිත්ති අසුරින්දෝ තේන උපසංකමි උපසංකමිත්වා සංවිග්ගෝ ලෝ මහට්ඨ ජාතෝ ඒකමන්තං අට්ඨාති ඒකමන්තං ඨිතා කෝං ආවුං අසුරින්දං වේපජිත්ති අසුරින්දෝ ගාතාය අදවාති ඉන්නු සම්තරමානෝව රාහු සුරියං පමුංචති සංවේග්ග රූපෝ ආගම්ම ඉන්නු බේතෝව තිට්ඨසීති සත්තධාමේ ඵලේ මුද්දා ජීවං තෝන සුඛං ලබේ බුද්ධ ගාථා විගීතෝ මේ නොචේ මුංචය සූර්යං තේ එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාද පින්ලිකස්ස ආරාමේ తත්‍රකෝ භගවා බික්ඛු ආමන්තේති බික්ඛවෝති බදන්තේති තේ බික්ඛු භගවතෝ පච්චස්සෝ සුම් භගවායේ තදවෝච භූතපොබ්බං බික්කවේ දේවා දුර සංගාමෝ සමුපබ්බුල්ලෝ වහෝති අතකෝ බික්කවේ සක්කෝ දේවානමින්දෝ දේවතාවතින් තේ ආමන්තේති සචේ මාරිසා දේවානං සංගාමගතානං උප්පජ්ජේය භයං වා චම්මිතත්තං වා ලෝමාන්තෝ වා මමේව තස්මින් සමයේ දජග්ගං උල්ලෝකේයාත මමං ඊවෝ දජග්ගං උල්ලෝකේතං යං භවිස්සති භයං වා චම්මිතත්තං වා ලෝමාන්තෝ වාතෝ භයිස්සති නෝචේ මේ දජග්ගං උල්ලෝකේයා 他的。 අත පජාපතිස්ස දේව රාජස්ස දජග්ගං උල්ලෝකෙය්‍යාත පජාපතිස්ස හිවෝ දේව රාජස්ස දජග්ගං උල්ලෝකේ තං යම් භවිස්සති භයං වා චම්බිතත්තං වා ලෝ මහංසෝ වා සෝපයිස්සති නොචේ පජාපතිස්ස දේව රාජස්ස දජග්ගං උල්ලෝකෙය්‍යාත අත වරුණස්ස දේව රාජස්ස දජග්ගං උල්ලෝකේ යාත වරුණස්සයෝ දේවරාජස්ස දදග්ගං උල්ලෝකේ තං යම් භවිස්සති භයං වා චම්බිතත්තං වා ලෝමහං සෝවාසෝ පයිස්සති නෝචේ වරුණාත්ත දේව රාජස්ස දජග්ගං උල්ලෝකේයාත අත ඊසානස්ස දේව රාජස්ස දජග්ගං උල්ලෝකේයාත ඊසානස්ස ඊවෝ දේව රාජස්ස දජග්ගං උල්ලෝකේතං යම් භවිස්සති භයං වා චම්බිතත්තං වා ලෝමාන්තෝ වාතෝ පයිස්සති තං කෝපන භික්ඛවේ සක්කස්සවා දේවා නමින් දස්ස දජග්ගං උල්ලෝකය තම් පජාපතිස්සවා දේව රාජස්ස දජග්ගං උල්ලෝකය තම් වරුණස්සවා දේව රාජස්ස දජග්ගං උල්ලෝකය තං ඊරානස්සවා දේව රාජස්ස දජග්ගං උල්ලෝකය තං යං භවිස්සති භයං වා චම්බිතත්තං වා ලෝමාන්තෝ වාතෝ පයියේ තාපිනෝ පිබයියේ තං කිස්සයේතෝ සක්කෝ වික්කවේ දේවානමින්දෝ අවීතරාගෝ අවීත දෝසෝ අවීතමෝ බීරු උච්චාම්මේ උත්‍රාදි බලායිති ආංචකෝ වික්කවේ එවං වදාමි සතේ සුම්මාකං වික්කවේ අරඤ්ඤගතානං වා රුක්කමූලගතානං වා ශුඤ්ඤාගාරගතානං වා uppajjeyye භයං වා චම්බිතත්තං වා ලෝමහං සෝවා මමේව තත්මින් සමයේ අනු අනුත්තරේ ආත ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්මසාරතේ සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති මමං හිවෝ භික්කවේ අනුත්තරතං යං භවිස්සති භයං වා චම්මි සත්තං වා සෝමං සෝ සෝපයේ සති නොටේ මං අනුත්තරේයාත අත ධම්මං අනුත්තරේයාත සාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ කාලිකෝ ඒපත්තිකෝ පනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති ධම්මං හිවෝ භික්ඛවේ අනුත්තරතං යම් භවිස්සති බයං වා සංවිතත්තං වා ලෝමාන්තෝ වාතෝ පයිසති නොචේ ධම්මං අනුත්තරේයාත අත සංඝං සංඝං අනුත්තරයාත සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජ්ජපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යති සංචත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලායේස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරම් පුඤ්ඤක් චක්කෙත්තං ලෝකස්සාති සංඝං හිවෝ භික්ඛවේ අනුත්තරතං යම් භවිස්සති භයං වා ධම්මි සත්තං වා ලෝමහං සෝවා සෝපයිස්සති තං කේසහෙතෝ තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ විතරාගෝ විතදෝසෝ විතමෝ අභිවච්ඡම්මි අනුත්‍රාසි අපලායිති දමෝ ච භගවා ඉදං වත්වා සුගතෝ අතාපරං තදවෝච සත්තා අරඤ්ඤ රුක්ක මූලේවා ශුඤ්ඤාගාරේව භික්ඛවෝ අනුසරේත සම්බුද්ධං බයං කුම්මාකනෝතියා නොචේ බුද්ධං සරේයාත ලෝකජෙත්තං නරාසභං අත ධම්මං සරේයාත නීයානිකං සුදේසිතං නොච ධම්මං සරේයාත නියානිකං සුදේසිතං අත සංඝං සරේයාත පුඤ්ඤක්කෙත්තං අනුත්තරං එවං බුද්ධං කරන්තානං ධම්මං සංඝං ච භික්ඛවෝ භයං වා චම්බි තත්තං වා ලෝමහන්තෝ නයතති ඒ ධම්මේසු තං ඒකං සමයං භගවා රාජගයේ විහෙරති වේරුවනේ කලන්දක නිවාපේ තේනකෝ පන සමයේන ආයස්මා මහකස්සපෝ පිප්පලිගු ආයන් විහෙරති ආබාධිකෝ දුක්ඛිතෝ බාල්ලගිලානෝ අතකෝ භගවා සායන්න සමයං පතිසල්ලානා වුට්ඨිතෝ ඒනායස්මා මහකස්සපෝ තේනුපසංකමේ උපසංකමිත්වා පඤ්ඤා තත්තේ ආසනේ නිසීදී නිසජ්ජකෝ භගවා යස්මන් සම්මා සංසපං ඒතදවෝ කච්චිතේ කස්සප කමනීයං කච්චයාපනීයං කච්චි දුක්ඛා වේදනා පටික්කමන්තිනෝ භික්ඛමන්ති පටික්කමෝ සානං පඤ්ඤායති අභික්ඛමෝ තීනමේ භන්තේ කමනීයං නාපනීයං බාල්ලාමේ දුක්ඛා වේදනා අභික්ඛමන්තිනෝ පටික්කමන්ති අභික්ඛමෝ සානං පඤ්ඤායති පටික්කමෝ හෝති සත්තිමේ කස්සප බොජ්ජංගා මයා සම්මදක්ඛාතා භාවිතා බෞලිකතා විඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තං තී කතමේ සත්ත සති සම්බොජ්ජංගෝ කෝකත්තපමයා සම්මදක්කාතෝ භාවිතෝ බෞලි අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ධම්ම විචය සම්බොජ්ජංගෝ කෝකත්තප මයා සම්මදක්කාතෝ භාවිතෝ බෞලි කතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති විරිය සම් බොජ්ජංගෝ කෝකස්සපමයා සම්මදක්ඛාතෝ භාවිතෝ බෞලිකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තේ සති පීති සංබොජ්ජංගෝ කෝකස්සව මයා සම්මදක්ඛාතු භාවිතෝ බහුලීකතෝ අභිඥාය සංබෝධාය නිබ්බානාය සංවත්තති පස්සද්දි සම්බොජ්ජංගෝ කෝකස්සව මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඥාය සංබෝධාය නිබ්බානාය සංවත්තති සමාධි සම්බොජ්ජංගෝ කෝකස්සප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බෞලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති උපේක්ඛා සංබොජ්ජංගෝ කෝකස්සප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බෞ ඕලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය වත්තති ඉමේ කෝකස්සබ සත්ත බොජ්ජංගා මයා සම්මදක්ඛත භාවිතා බහුලීකතා අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තං තේ සග්ග භගව බොජ්ජංගා සග්ග සුගත බොජ්ජංගාති ඉදම වෝච භගවාන් අත්තමනා ආයස්මා මහා කස්සපෝ භගවතෝ බාධිතං අබිනන්දී උට්ඨායි චායස්මා මහා කස්සපෝ ධම්මා ආභාදා තතාපහිනෝ ඡායත්මතෝ මාකස්සපස්සදෝ ආබාධෝ සීති එවම් මේ සුතං ඒකං සමයං භගවා රාජගයේ විරති වේලුවනේ කලන්දක නිවාපේ තේන කෝ බණ සමයේන ආයත්මා මහා මොග්ගල්ලානෝ ගිජ්ජ කූටේ පබ්බතේ විරති ආබාධිකෝ දුක්ඛිතෝ බාල්ලගිලා අතකෝ භගවා සායන්න සමයං පතිසල්ලානා වුට්ඨිතෝ ඒනායත්මා මහා මොග්ගල්ලා සම්පජානානෝ තේන උපසංකමේ උපසංකමිත්වා පඤ්ඤත්තේන ආතනේ නිසීදී නිසජ්ජකෝ භගවා ආයස්මන්තං මා මුග්ගල්ලානං ඒතදෝච කච්චිතේ මොග්ගල්ලාන කමනීයං කච්චි ආපනීයං කච්චි දුක්ඛා වේදනා පටික්කමන්තිනෝ අභික්කමන්ති පටික්කමෝ සානං පඤ්ඤායතිනෝ අභික්කම මොතීන මේ භන්තේ කමනියං බාල්ලා මේ දුක්ඛා වේදනා බික්කමන්තිනෝ පටික්කමන්ති අබික්කමෝසානං පඤ්ඤායතිනෝ පටික්කමෝති සත්තිමේ මොග්ගල්ලාන බොජ්ජංගා මයා සම්මදක්ඛාතා භාවිතා බෞලී කතා බිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කතමේ සත්ත සති සම්බොජ්ජංගෝ කෝ මුග්ගල්ලාන මයා සම්මදක්කාතෝ භාවිතෝ බෞලිකතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සති ධම්මවිත සම්බොද්ධංගෝ කොමුග්ගල්ලාන මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති විරිය සම්බොද්ධංගෝ කොමුග්ගල්ලාන මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සංබෝධාය නිබ්බානාය සංවත්තති පීති සම්බොද්ධංගෝ කෝ මොග්ගල් මයා සම්මදක්කාතෝ භාවිතෝ බෞලීකතෝ අභිඤ්ඤාය සංබෝධාය නිබ්බානාය සංවත්ත පස්සති පස්සද්දි සම්බොජ්ජංගෝ කොමොග්ගල්ලාන මයා සම්මදක්ඛාතෝ වාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති සමාධි සම්බොජ්ජංගෝ කොමොග්ගල්ලාන මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්ත සම්පජ්ජති උපේක්ඛාසම්බොජ්ජං ගෝකෝ මොග්ගල්ලාන මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බෞලීකතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති මේ කෝ මොග්ගල්ලාන සත්ත බොජ්ජංගා මයා සම්මදක්ඛාතා භාවිතා බෞලීකතා විඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සග්ග භගව බොජ්ජංග තග්ග සුගත බොන්ජංගති ඉදම වෝච භගවාත්ත මනෝ ආයස්මා මහා මොග්ගල්ලානෝ භගවතෝ වාසිත අභිනන්දී වුට්ටායි ඡායස්මා මහා මොග්ගල්ලානෝ තම්මා ආබාධාත තාපයිනෝ ඡායස්මතෝ මොග්ගල්ලානස්සතෝ ආබාධෝ අහෝසීති එවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලු අනේ කලන්දක තේනකෝපන සමයේන භගවා ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල්ලගිලානෝ අතකෝ ආයස් මාචුන්දෝ සායන්න සමයං පතිරල්ලානා වුට්ඨිතෝ ඒනායස්මා යේන භගවාතේ නොපදංකමි උපදංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිදීති ඒකමන්තං නිදින්නම් කෝ ආයස්මන්තං මහාචුන්දං භගවායේ තදවෝච පටිභන්තු තං චුන්ද බොජ්ජංගාති සත්තිමේ භන්තේ බොජ්ජංගා මයාසං භගවතා සම්මදක්කාතා භාවිතා බෞලිකතා භින්නාය සම්බෝධාය නිබ්බානාය සංවත්තං තේ කතමේ සත්ත සති සම්බොජ්ජංගෝ කෝ භන්තේ භගවතා සම්මදක්ඛාතෝ භාවිතෝ බෞලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ධම්මවිච සම්බොජ්ජංගෝ කෝ භන්තේ භගවතා සම්මදක්ඛාතෝ භාවිතෝ බෞලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති පවත්තති විරිය සම්බොජ්ජං ගෝකෝ බන්තේ භගවතා සම්මදක්ඛාතෝ භාවිතෝ බෞලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති පීති සම්බොජ්ජං ගෝකෝ බන්තේ භගවතා සම්මදක් භාවිතෝ බෞලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති පස්සද්දි සම්බොජ්ජංගෝ කෝ බන්තේ භගවතා සම්මදක් භාවිතෝ බෞලිකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සමාධි සම්බොජ්ජංගෝ කෝ බන්තේ භගවතා සම්මදක්ඛාතෝ භාවිතෝ බෞලිකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති උපේක්ඛා සම්බොජ්ජංගෝ කෝ බන්තේ භගවත සත්තා සම්මදක්ඛාතෝ භාවිතෝ බෞලීකතෝ අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ඉමේ කෝ භන්තේ සත්තබොද්ධංගා භගවතා සම්මදක්ඛාතා භාවිතා බෞලීකතා විඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති තග්ග චුන්ද බොජ්ජංගා තග්ග චුන්ද බොජ්ජංගා තීදමෝ ඡායස්මා මහා සමනුඤ්ඤෝ සත්තාං අහෝති උට්ටායිච භගවා තම්මා බාධා තථාපයිනෝ ච භගවතෝසෝ ආබාධෝ අහෝති තී එවං මේසුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්නිගත් ආරාමේ තේනකෝපන සමයේන ආයත්මා ඉරිමානන්දෝ ආබාධිකෝති දුක්ඛිතෝ බාල්ලගිලානෝ අතකෝ ආයස්මා ආනන්දෝ යේන භගවතේ නොබසංකමේ උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිදීදී ඒකමන්තං නිදින්නෝ කෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතදවෝච ආයම්මා බන්තේ ගිරිමානන්දෝ ආබාධිකෝ දුක්ඛිතෝ බාල්ලගිලානෝ සාදු බන්තේ භගවා ඒනායස්මා ගිරිමානන්දෝ තේන උපසංකමතු අනුකම්පං උපාදායාති සචේකෝ ත්වං ආනන්ද ගිරිමානන්දස්ස බික්ඛුනෝ උපසංකමිත්වා තස සංඥා බාදෙය්‍යාසී ථානං කෝපනේතං විජ්ජති අංගිරිමානං දස වික්ඛුනෝ දස සංඥා සුත්වා සෝවා බාදෝ ඨානතෝ පටිප්පස්සම්භේය කතමා දස අනිච්ච සංඥාං අනත්ත සංඥා සුබ සංඥා දීන නව සංඥා පහන සංඥා විරාග සංඥා සබ්බ ලෝකේ අනභිරත සංඥා සබ්බ සංකාරේසු අනිච්ච සංඥා ආනාපාන සති කතමාචානන්ද අනිච්ච සංඥායිදානන්ද බික්ඛු අරඤ්ඤගතෝ ආරුක්ඛමූලගතෝ ආසුඤ්ඤාගාර ඉතිපටි සංජික්කති රූපං අනිච්ඡං වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්ඡං පීති මේසු පංච සුපාදානස්කන්ධේසු අනිච්ඡානුපස්සේ විහෙරතියං උච්චතානන්ද අනිච්ච සංඥාකතමාචානන්ද අනත්ත සංඥායිදානන්ද භික්ඛු වරඤ්ඤගතෝ රුක්කමූලගතෝ වාතුඤ්ඤාගාරගතෝ වායිති පටිසංචික්කති චක්ඛුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්දා අනත්තා ගානං අනත්තා ගන්ධා නත්තා ජීවා නත්තා රසා නත්තා කායෝ නත්තා පොට්ටබ්බා අනත්තා මනෝ අනත්තා ධම්මා අනත්තා තීති මේසු චසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු අනත්තානුපස්සී විහෙරති අයං උච්චතානන්ද අනත්ත සංඥා කතමාචානන්ද අසුභ සංඥායි දානන්ද භික්ඛු ඉමමේව කායං උද්දං පාදසලා අදෝකේ සමත්තගත චබරියන්තං පුරන්නාම ප්‍රකාරස්ස අසුචිනෝ පච්ච වෙක්කති අත්ථි ඉමත්මින් කායේ කේසාලෝමාන කාදන්තා තචෝ මන්දන්මාරු අට්ටි අට්ටි මිඤ්ඤා වක්කං යකනං කිලෝමකම්පිය කම්පප්ප උප්පාසං අන්තං අන්තගුණං උදරියං කරේ සම්පිත්තං සෙම්මං බුබ්බෝලෝ හිතං සේදෝ මේදෝ අස්සුවසා කේලෝ සිංහානිකා ලසිකා මුත්තං තේ ඉතිමස්මින් කායේ අසුභානුපස්සේ විහෙරතේ අං උච්චතානන්ද අසුභ සංඥාගතමාචානන්ද ආදීනව සංඥා ඉදානන්ද භික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛ මූලගතෝ ආසුඤ්ඤාගාරගතෝ සතෝ වා ඉති පරිසංචික්කති බහු දුක්ඛෝ කෝ අයං බහුක බහුවාදීනවෝති මත්මින් කායේ විවිධා බාධා උපජ්ජන්ති සේයති දං චක්කු රෝගෝ සෝත රෝගෝ ගාන රෝගෝ युवारोगो धीतरोगो कन्नरोगो मुखरोगो दन्तरोगो कासो दातोऽपि पिनासो डवो जरो मुचिरोगो मुच्चापः कुकादुरासूचिकाकुट्टं गण्डो कच्चु दधुकण्डुकच्छु वितर्चिकालोहितपित्तं मधुमेहो पिलका लकापन्दला पित्तसमुत्थाना बादासिंहसमुत्थान ආබාධා වාත සමුට්ඨාන ආබාධා සම්නිපාතිකා ආබාධා උතු පරිණාමජා ආබාධා විසම පරිහාරජා ආබාධා ඕපක්කමිකා ආබාධා කම්ම විපාකජා ආබාධා සීතං උන්නම් jigacchā upāsā උච්චාකෝපස්සාවෝති ඉතිමස්මින් කායේ ආදීනවානුපස්සී විහෙරති අං උච්චතානන්ද ආදීනව සංඥා ගතමාචානන්ද පාන සංඥා ඉදානන්ද බික්ඛූපන්නං කාම විතක්කන් ආදි වාතේ දෙපජාති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති uppannං ව්‍යාපාද විතක්කං ආදි වාසේති පජාති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති uppannං විහිංසා විතක්කං නාදි වාතේ දෙපජාති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති uppannු uppන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාදි වාසේති පජාති සති විනෝදය තිබන්ති කරෝති අනභාවං අයං උච්චතානන්ද පාන සංඥාගතමාචානන්ද විරාග සංඥායි දානන්ද බික්ඛු අරඤ්ඤගතෝ ආරුක්ක මූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ ඉතිපදි සංචික්කති ඒතං සම්තං ඒතං පනීතං යතිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදීපටි නිස්සග්ගෝ තන්මක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානා අයං උච්චනාතානන්ද විරාග සංඥා කතමාචානන්ද නිරෝධ සංඥා ඉදානන්ද භික්ඛු අරඤ්ඤගතෝ වා දුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා इति පරිසංචිකති ඒතං සම්පං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමසෝ සබ්බූපදීපටි නිස්සග්ගෝ සංහක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානාති අයං උච්චතානන්ද නිරෝධ සංඥා කතමා නාචානන්ද සබ්බ ලෝකේ අනවිරත සංඥායි දානන්ද බික්ඛු යේ ලෝකේ උපායුපාදානෝ චේතසෝ අදිත්තානාබිනිවේසානුසයාතේ පජාන්තෝ විරමතින උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනවිරත සංඥා කතමාචානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා ඉදානන්ද වික්ඛු සබ්බ සංකාරේ අට්ඨියති හරායති jigucchati අයං උච්චදානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා කතමාචානන්ද ආනාපාන සති දානන්ද වික්ඛු

පජානාති රත්තං වා පස්සසන්තෝ රත්තං පස්සසාමීති පජානාති සබ්බකාය පටිසංවේදී අස්සතිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්සතිස්සාමීති සික්ඛති පස්සම් භයං කාය සංකාරං අස්සතිස්සාමීති සික්ඛති පස්සම් භයං කාය සංකාරං පස්සතිස්සාමීති සික්ඛති පීති පටිසංවේදී අස්සසෙස්සාමේති සික්කති පීති පරිසංවේදී පස්සසෙස්සාමේති සික්කති සුඛ පටිසංවේදී අස්සසෙස්සාමේති සික්කති සුඛ පටිසංවේදී පස්සසෙස්සාමේති සික්කති චිත්ත සංකාර පටිසංවේදී අස්සසෙස්සාමේති සික්කති චිත්ත සංකාර පටිසංවේදී පස්සසෙස්සාමේති සික්කති පස්සම් භයං චිත්ත සංකාරං අස්සසෙස්සාමේති සික්කති පස්සම් භයං චිත්ත සංකාරං पश्वसिस्सामीति दिक्कति चित्रपटि संवेदी अर्थसिस्सामीति दिक्कति चित्रपटि संवेदी पश्वसिस्सामीति दिक्कति अभिप्रमोदयं चित्तम् अर्थसिस्सामीति दिक्कति अभिप्रमोदयं चित्तम् पश्वसिस्सामीति दिक्कति समादान् चित्तम् अर्थसिस्सामीति दिक्कति समादान् चित्तम् पश्वसिस्सामीति दिक्कति विमोचयन् चित्तम् अर्थसिस्सामीति विमोचय යන්ති සම්පස්සති සාමේති සික්කති අනිච්චානුපස්සී අස්සති සාමේති සික්කති අනිච්චානුපස්සී පස්සති සාමේති සික්කති විරාගානුපස්සී අස්සති සාමේති සික්කති විරාගානුපස්සී පස්සති සාමේති සික්කති නිරෝධානුපස්සී අස්සති සාමේති සික්කති නිරෝධානුපස්සී පස්සති සාමේති සික්කති පටිච්චසග්ගානුපස්සී අස්සති සාමේති සික්කති පටිච්චා ආනාපානසතිය පස්සතිස්සාමේද සික්කති අයං උච්චදානන්ද ආනාපානසති සජේකෝ ත්වං ආනන්ද ගිරිමානන්දස්ස වික්ඛුනෝ උපසංකමිත්වා ඉමාතස සංඥා වාදයාති තානං කෝපනේ තං විජ්ජති අංගිරිමානං දත්ත භික්ඛුනෝ ීමා දස සංඥා සුත්තා සෝබාදෝ ථානතෝ පටිප්පත්තම් බෙය්‍යාති යතකෝ ආයත්මා ආනන්දෝ භගවතෝ සම්තිකේ ීමං දස සංඥා උග්ගයත්වා ඒනායත්මා ගිරිමානන්දෝ තේන උපසංකමේ උපසංකමිත්වා ආයත්මතෝ ගිරිමානන්දස්ස ීමා දස සංඥා

පානතෝ පටිප්පසම්මේ වුට්ටාය ඡායත්මා ගිරිමානන්දෝ සම්මා බාධා තථාපයිනෝ යස්මතෝ ගිරිමානන්දස්සතෝ ආබා ආෝසීති ඒවම් මේ සුතං ඒකං සමයං භගවා රාජකයේ විරති සිකිදිත්මින් පබ්බතේ తත්‍රකෝ භගවා භික්ඛු වාමං තේසි භික්ඛවෝ තිබදන්තේ තිතේ භික්ඛු භගවතෝ පච්චසසුං භගවා ඒතතවෝ ච පස්සතනෝ තුම්මේ භික්කවේ ඒතං වේ බාරං පබ්බතන්ති එවං භන්තේ තස්ස පිකෝ භික්කවේ වේ බාරස්ස පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤාං අහෝති අඤ්ඤා පඤ්ඤත්ති පස්සතනෝ තුම්මේ භික්කවේ තං පණ්ඩවං පබ්බතන්ති එවං භන්තේ ඒතප්ස විකෝ භික්කවේ පණ්ඩවස්ස පබ්බදස්ස අඤ්ඤාව සමඤ්ඤාං අහෝති අඤ්ඤා පඤ්ඤත්ති පත්තතනෝ තුම්මේ භික්කවේ ඒතං වේ පුල්ලං පබ්බතං තේ එවං භන්තේ ඒතප්ස විකෝ භික්කවේ වේ පුල්ලස්ස පබ්බදස්ස අඤ්ඤාව සමඤ්ඤාෝති අඤ්ඤා පඤ්ඤත්ති පත්තතනෝ තුම්මේ භික්කවේ ඒතං ගිජ්ජ කූටං පබ්බතං තී එවං සම්බන්ධේ ඒතත් පිකෝ භික්කවේ කිජ්ජකූටස්ස පබ්බතස්ස අඤ්ඤාව අවෝති අඤ්ඤා පඤ්ඤත්ති පත්තතනෝ තුම්මේ භික්කවේව ඉමං ඉසිකිලින් පබ්බතන්ති එවං බන්තේ ඉමස්ස පිකෝ භික්කවේ ඉසිකිලිස්ස පබ්බතස්ස ඒසාව සමඤ්ඤාං අහෝති ඒසා පඤ්ඤත්ති භූත පුබ්බම් බික්කවේ පංච පච්චේක බුද්ධවපානි ඉමත්මින් ඉදගිලිස්මින් පබ්බත චිර නිවාසිනෝ අයතොං තේයිමං පබ්බතං පවිසන්තා දිසං පවිත්තාන දිස්සං තී සමේන මනුස්සා දිස්වා ඒමං කු අයං පබ්බතෝ ඉමේ ඉසිකලීති ඉසිකිලිත්තේව ඥා උදපාදී ආතික්කිස්සං භික්කවේ පච්චේක බුද්ධානං නාමානි කිත්තයිස්සාමි භික්කවේ පච්චේක බුද්ධානං නාමානි දේසිස්සාමි භික්කවේ පච්චේක බුද්ධානං නාමානි තන්ත දුනාත දුක්ඛං මනති කරෝත බාදේසාමි ඒවම් වන්තේ සිකෝතේ බික්ඛු භගවතෝ සෝදුම් භගවායේ තදවෝච අරිට්ඨෝ නාම බික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉතිගිලිස්මින් පබ්බතේ සිරනිවාසී උපරිට්ඨෝ නාම බික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉතිගිලිස්මින් පබ්බතේ සිරනිවාසී සෝති තගරසිකී නාම බික්ඛවේ පච්චේ චේක සම්බුද්ධෝ ීමත්මින් ඉද කිරිස්මින් පබ්බතේ චිරනිවාති අහෝති අසත්ති නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ීමස්මින් ඉද කිරිස්මින් පබ්බතේ චිරනිවාති අහෝති සුදත්තනෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ීමස්මින් ඉද කිරිස්මින් පබ්බතේ චිරනිවාති අහෝති පියදත්ති නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ීමස්මින් ඉද කිරිස්මින් පබ්බතේ චිරනිවාති අහෝති ගන්ධාරෝ නාම භික්කවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉදගලෙස්මින් පබ්බතේ චිරනිවාසේ අහෝ සින්ඩෝලෝ නාම භික්කවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉදගලෙස්මින් පබ්බතේ චිරනිවාසේ ගෝති උපාසභෝ නාම භික්කවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉදගලෙස්මින් පබ්බතේ චිරනිවාසේ අහෝ සීනීතෝ නාම භික්කවේ පච්චේක සම්බුද්ධෝ සම්බුද්ධෝ යමත්මින් ඉති කිලිත්මින් බබ්බතේ හිරනිවාසීන හෝති තතෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ යමත්මින් ඉති කිලිත්මින් බබ්බතේ චිරනිවාසී යෝති සුතවා නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ යමත්මින් ඉති කිලිත්මින් බබ්බතේ චිරනිවාසී යෝති භාවිතත්තෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ යමත්මින් ඉති කිලිත්මින් බබ්බතේ චිරනිවාසී යාතේති ये सत्तसारा अनिगानिरासा पाच्यकमेवाज्यगमुम् सुबोधिम् तेषाम् विसल्लानाम् मरुत्तमानाम् नामानि मे कित्तयतो सुनातो अरिष्टौपरिष्टो तगरसिकी यदात्सी सुदर्शनोऽपि यदासी च शुद्धो गन्धारोऽपि इण्डोलौ नीतो ततो सुतवावितौ තුම්බෝසු භෝමේ තුලෝ අට්ඨමෝච අතස්සු මේ ඝෝ අනිගෝ සුදා පච්චේක බුද්ධා භවනෙත්ති කීනාහින් උචයින් ගෝච මහානු දේජාලිනෝ මුනිනෝ අට්ඨකෝච අතකෝසලෝ බුද්ධෝ වතෝ සුභා උපනේමිසෝ නේමිසෝ සක්ත චිත්තෝ සච්චෝ ततो विरजो पाण्डितो च කාලෝපකාලා විජිතෝ ජිතෝ ච අංගෝ ච පංගෝ ච ගුතිජ්ජිතෝ ච පස්සේ ජයේ උපදින් දුක්ඛ මූලං අපරාජිතෝ මාර බලං අජේති සත්තා පවත්තා සරභංගෝ ලෝමං සෝ උච්ඡංගමායෝ අසිතෝ අනාසෝ මනෝමයෝ මානච්චිදෝ च बान्धुमातदादिमुक्तो विमलो च केतुमा केतुम्बरागो च मातङ्गो हरियो अतच्युतो अच्युतगामभ्यामको සුමංගලෝ දබ්බිලෝ දුප්පතිට්ඨිතෝ අසය්‍යෝ කේමා බිරතෝ ච සූරතෝ දුරන්නයෝ සංඝෝ අතෝපි උච්චයෝ අපරෝ මුනි සය්‍යෝ අනෝමනික්කමෝ उपनन्दो द्वादश वारद्वाजोऽन्तिमदे यो दीमानामोऽपि उत्तरो केशीतिकी सुन्दरो वारद्वाजो भवबन्धनाच्चिदा भवबन्धनाच्चिदापसीदरी तन्नाच्चिदोचीदरी බුද්ධෝ අහෝ මංගලෝ වේතරාගෝ උස භච්චිදාජාලිනින් දුක්ඛ මූලං සන්තං පදං ආජ්ජගමෝ පනේතෝ උපසතෝ සුන්දරෝ සච්ච නාමෝ තේන අභිසංගුද්ලා චක්කුකරණී ඥානකරණී උපලමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්ත ඉදං කෝපන වික්කවේ දුක්ඛං අරිය සත්‍යං ජාති බි දුක්ඛ ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණං තේ දුක්ඛං අප්පියේය සම්පයෝගෝ දුක්ඛෝ පියේය විප්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡං නලපති සම්පි දුක්ඛං මුදයං අරිය සත්‍යං යායං තන්නාපෝනෝ බවිකානන්දි රාගසගතෝ తත්‍ර తත්‍රා විනං විනේ තේයති දං කාම තණ්හා භව තණ්හා විභා निरोधं दांग अरिया यो ताच्था येव तन्नाया शेत दिराग निरो दो जागो परिनिस्वागो मुत्ति गनाः කෝපන භික්කවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාං අරිය සත්‍යං අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයති සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සතේ සම්මා සමාධි ගිතං දෝ දුක්ඛං අරිය ගච්ඡanti මේ භික්ඛවේ තුම්මේ අනනොත්තුතේ සුදම්මේ චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝ මුදමාදීතං කපලිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයන්ති මේ වික්ඛවේ පුබ්බේ ඥානනෝසතේසෝ දාමේ චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤං උදපාදි විද්‍යාං උදපාදි ආලෝ More than නිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤාතං දිමේ භික්ඛවේ පුබ්බේ ඥානරොස්සතේ ධම්මේ උදපාදි ඥානං උදපාදි පඤ්ඤං උදපාදි විද්‍යාං උදපාදි ආලෝ සමුදයං අරිය සත්‍යං තිමේ භික්කවේ පුබ්බේ ඥානනොස්සතේසෝ ධම්මේ සෝතක්ඛං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යාං උදපාදි ආ කෝපනිදං දුක්ඛ සමුදයං අරිය සත්‍යං වාතබ්බං තෙමේ භික්ඛවේ පුබ්බේ ආනනෝ සෝදේ පඤ්ඤාං උදපාදේ විද්‍යාං උදපාදියා මොදේ පනිදං දුක්ඛ සමුදයං අරිය සත්‍ය චං භයනා තෙමේ වික්කවේ පුබ්බේ පඤ්ඤාං උදපාදි විද්‍යා උදපාදි ආලෝ උදපාදි ඉදන් දුක් නිරෝධගාමිනි පටිපදා හරිය සච්ඡන්ති මේ වික්කවේ පුබ්බේ

භාවේ පබ්බංති මේ භික්ඛවේ පුබ්බේ ආනෝස්සෝතේ කෝ දාමේ मुदपादि ज्ञानमुदपादि पञ्च प्रतिपदा ශාසනං පංචවග්ගියාදිකෝ භගවතෝ පාසිතං නාබිනාදෝ ීමාසමින්ද පනවේයා කරනස්මින් වංජමානේ ආයස්මත විසිපතනේ විගදාය අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අපපතිවත්තියං ගමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණා වාගේන චිවා අසියං ඉදිපතනේ නිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අපපතිවත්තියං ගමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මුණා වා කේන චිවා ලෝකං නින්දේ සාතුං මහරජිකානං දේවානං සද්දං සුත්වා ආවතින් සා දේවා සද්ද මනුස්සාවේ तं भगवता वानसि अङ्गिधिपतने निगताय अनुत्तरन्दं चक्रं भवति तन्न पथिवत्यं समनेन वा ब्राह्मणेन वा देवेन वा मारेण वा ब्राह्मणावायेन चिवा ලෝකස්මින් තාවතින් සානං දේවානං සද්දං සුත්වා යාමා දේවා සද්ද මනුස්සාරේ තම් භගවතා භාරණතියං ඉසිපතනේ නිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්ති තං අපපතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචිවා ලෝකස්මින් यामानं देवानं सद्दं सुत्वा सुधिपादेवा तुधिपादेवा तं भगवता नद्याधिपतने गदायेत्तरङ्गम् अजागम् भवत्सिताम् अपतिवत्यङ्गमनेन वा ब्राह्मणेन वा देवेन वा मारेण वा ब्राग्मुनागेन चि वा

ङ्ग् भगवता वाराणीरङ्गतने निगदायेनानुत्तरङ्गं जग्गं भवति तं अपतिवर्ति रङ्गमनेन वा राग्मणेन वा देवेन वा मारेण वा भ्राग्मुवाकेन जीवा शोकरुणी मानरातीनां देवानां शादं सुत्वारनिमितवसवाद्दिनो देवादमानोत्स गवता वारणसि अङ्गिपतने निगदाये अनुत्तरं दं चक्रं भवज्जित प्रतिपद्यं गमनेन वा ब्राह्मणेन वा देवेन वा मारेण वा भ्राग्मुणा वा येन මරණින් මිතවතවත්තේනං දේවානං සද්දං සුත්වා බ්‍රහ්මපාරේ සජ්ජා දේවා පද්ද මනුස්සාවේ ඒතං භගවතා බාරාණසි අඤ්ඤසි පතනේ නිගදායේන අනුත්තරං ධම්මචක්කං පවත්ති තං අපපතිවත්තියං ගමනේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මුණා වා කේන ජීවා ලෝකස්මින් තේ ्राग्मपारिदानम् देवानम् दग्धम् श्रुत्वा ब्राह्मपुरोहि दादेवाग्नो स्वाम् एताम् भगवता अनुत्तरं त्रिरङ्गिधिपतने निहतायुत्तरङ्गं मक्रम् भवति तङ्गमनेन वा भ्राग्मणेन वा देवेन वा मारेण वा भ्रावाघेन चिवा लोकानि දේවානං වද්දං සුත්තා මා मा දේවා සද්දමානුස්සාරේ भगवता बारानधिपतने निगदायेन चम्पातिताम् अपतिवधिया दमनेन वा भ्राग्मणेन वादेन वा मारेण वा भ्राग्मुणा वाघेन किवा මානං දේවානං සද්දං සත්තා පරිත්තා බාදේවා සද්දමානුස්සාමේ සොං ඒතං භගවතා වාරණසියං සිපතනේ නිගදායේ අනුත් तरङ्गचकं भवति तङ्गमनेन वा ब्राह्क्मनेन वा धेन वा मारेण वा भ्राक्मवाघेन जीव लोगी අපමානා බාදේවා සද්දමානෝ සා भगवता पारि अङ्गधिपतने निगदायेनुत्तराङ्गं चक्रं भवति तन्न प्रतिवधि अङ्गमनेन वा भ्राह्मणेन वा देवेन वा मारेण वा भ्राग्मुणा वाक्येन चिवालोकास्मि අපමානාබානං देवानां සද්දං शुद्ध නාබස්සරා දේවා තං භගවතා භාවනසියං ඉදිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මුණා වා කේනචි වා ලෝකස්මින් තේ බත්තරාණං දේවානං සද්දං සුත්වා පරිත්ත දුබා දේවා සද්ද මනුස්සානේ ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ නිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං अपतिवमनेन वा ब्राह्मणेन वा देवेन वा मारेन वा वा ब्रह्मणा वाघेन जिवालोकाह्नि परितदुबानम् देवानम् दादम् श्रुत्वा अपमानदुबादेवा साद मानो තා भगवता वाराणसि अङ्गति पतने निगदायनुत्तरं दम्म चक्रम्पितम् अपथिवस्ति यं समनेन वा ब्राह्मणेन वा देवेन वा मादेन वा ब्राह्मणा वाक्येन चिवालोकास्मि पमानसुभानं देवानं शब्दं सुबिन्न का देवा शद्ध मानो තං භගවතා වාරාණසියං ඉසිපතනේ නිගදාය අනුත්තරං ධම්මචක්කං පවත්ති තං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචි වා ලෝකස්මින් තේ සුභකින්න සානං දේවානං සද්දං සුත්වා වේප්පලා දේවා සද්දමානෝ සාවේ තං භගවතෝ धिपतने निगदायेऽनुत्तरङ्गं चक्रम् भवसि तङ्गमनेन वा ब्राह्मणेन वा देवेन वा मारेण वा ब्रक्मुना केन जिवा लोकासुनि පලානං දේවානං වද්දං සුත්වා විහා දේවා සද්දමානුත්තා භගවතා අනසයන්ගේ දෙපතනේ විගදාය යනුත්තරං ධම්මචක්කං පවත්තේ තං අපපදිවත්තයං ගමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා ගේනතිවා ලෝකස්මින් තේ අවියානං දේවානං සද්දං සුත්වා माताप uh -huh. धिपतने निगदायेनानुत्तरङ्गं मक्रं भवति तङ्गपतिवस्त्यं रमणेन वा ब्राग्मणेन वा देवेन वा मारेण वा भ्राग्म्येन दिवा लोकानुमे पदम् देवानङ्गद्धं कृवा सद्वा सेवङ् भगवता पतने निगदायेनुत्तरं दङ्गचक्रं भवति गमनेन वा ब्राह्मणेन वा देवेन वा मारेण वा वा वाघेन वा लोका සත්තානං දේවානං සද්දං සුත්වා विधिपतने नि गदायेऽनुत्तर धर्मदकम् भवति तं न भवतिवधिमनेन वा ब्राग्मणेन वा देवेन वा ेन देवानं शब्दं सुव शब्दवानो सम् एतं भगवता धिपदने निगदायनानुत्तरङ्गं चक्रं भवति तङ्गमनेन वा भ्राक्मेन वा रेण वा वारेन वा व्राक्मवाखेन दिवा लोकानि සතේ සතතහස්සි ලෝකධාතු සංගම්බි සම්පකම්බේ සම්පවේ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඤේවං මේතු තං ඒකං සමයං භගවා සක්කේසු කපිලවත්තුත්මින් මහවනේ මාතා බික්ඛු සංඝේන සද්ධින් පංචමත්තේයි බික්ඛු සතේයි සබ්බේව ච ලෝක ධාතු දේවතායේ භුයේන සම්නිපතිතා භගවන්තං දස්සනාය භික්ඛු සංඝං අතකෝ චතුන්නං සුද්ධා වාසකායිකානං දේවානං හේතදෝති අයං කෝ භගවා සක්කේසු විහරති කපිලවත්තුස්මින් මා වනේ මාතා භික්ඛු සංඝේන සද්ධින් පංචමත්තේයි භික්ඛු සතේයි සබ්බේව අරන්තේ लोकदातु देवताय भूयेन सन्निश्व भगवन्तं दत्सनायभिकृ च यान्नो न मयापि येन भगवते नु प्रसङ्गमय्याम्पसङ्गमित्वा भगवतो सान्ति के पाद्यैकगा අතකෝතා දේවතා සෙය්‍යතාපි නාම බලවා පුරිසෝ සම්මින්ජිතං වා බාහං පසාරෙය්‍ය පසාරිතං වා බාහං සම්මින්ජය ඒව මේවං සුද්ධා වාසේසු දේවේසු අන්තරයිතා භගවතෝ පුරතෝ පාතුරං අතකෝතා දේවතා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨන්තු ඒකමන්තං දේවතා කෝං ඒකා දේවතා භගවතෝ සාන්තිකේ මංගාතං අබාති මහා සමය පවනස්මින් දේවකායා සමාගතං ආගතම්මයි මං ධම්ම සමයං දක්කිතායේ අපරාජිත සංඝං තේ අතකෝ අපරාදේවතා භගවතෝ සම්තිකේ ඉමං ගාතං අබාති තත්‍රකෝ භික්ඛවේ සමාදහන්තු චිත්තං අත්තනෝ උජගමකන්තු සාරදීව නෙත්තානි ගයත්වා ඉන්ද්‍රියානි රක්ඛන්ති පණ්ඩිතාති අතකෝ අපරාදේවතා භගවතෝ සම්තිකේ ඉමං ගාතං අබාති චත්වා කිරං චත්වා පලිඝං ඉන්ද කේලං වච්චමනේ ජාතේ චරන්ති සුද්ධා විමලා චක්කුමතා සුදං තහ සුසුනාගාති අපකෝ අපරා දේවතා භගවතෝ සම්තිකේ ඉමංගාතං අබාති ඒකේති බුද්ධං සරණං ගතාතේන තේ ගමිස්සanti පායං පායමානුසං දේයං දේවකායං පරිපූර්ණසanti තේ නතකෝ භගවා බික්ඛු ආමන්තේරියේ භයේන බික්ඛවේ දසසු ලෝක ධාතුසු දේවතා සම්නිපතිතා තථාගතං දත්තනාය බික්ඛු සංඝං තේ පිත බික්ඛවේ ගයසුං අතීත මද්දානං අරහන්තෝ සම්මා සංබුද්ධා තේ සම්පි භගවන්තානං ඒත පරමායේව දේවතා සම්නිපතිතා ඒතුං සය්‍යත කාපි මයං ඒතරයි පිත භික්කව දංසං තනාගම මද්දානං අරන්තෝ සම්මා සම්බුද්ධාතේ සම්පි භගවන්තානං ඒත පරමායේව දේවතා සංනිපතිතා භවිසන්ති දෙයතාපි මයං ඒතරයි නාජිකිසං භික්ඛවේ දේවකායානං නාමානි කිත්තං ඉස්සාමි භික්ඛවේ දේවකායානං නාමානි जेति स्वामि भिक्कर देवकाया नन्नमानीतान्तु नाथ तादुकाङ्करोत्पादि स्वामीतिङं वेति गोतय भिक्को भगवतो भोतुम् भगवाये तदवोच තිලෝක මනුකස්සාමි අත්ත බුම්මා තදස්සිතා යේසිතා ගිරිගබ්බාරං පයිතත්තා සමායිතා පුතුතේ ආවසල්ලේනා ලෝමහං සාබි සම්බුනෝ ඕදාත මනසා සුද්ධා විප්පසන්න මනාවිලා भीयोपाञ्चदते ज्ञात्वा वने कापि लवासवे ततो गामान्तई दात्तके दातने राते देवकायाङाभिक्कान्ता ते निजानात भिक्कवो ते च नातापमकरु श्रुत्वा තේතම් පාතු රහු ඥානං අමනුස්සාන දස්සනං අප්පේකේ සතමද්දක්ඛං සහස්සං අත සත්තති සතං ඒකේ සහස්සනං අමනුස්සාන මද්දතුං අප්පේකේ නන්ත මද්දක්ඛං දිසා සබ්බා පුටං අවූතං ච සබ්බං අභිඤ්ඤාය වවක්ඛිත්වාන චක්ඛුමා තතෝ ආමන්තේ සත්තා සාවකේ සා त निरते देवकायाभि दे विजानात भिक्कवो एवङिराय अनुबुवतो सप्तता सायका भूम्मा कापि लवत्त वायुद्धिमन्तोद्धिमन्तो वर्णवन्तो यदा ति नो मोदमाना भिक्कामुं भिक्कूनां समितिं मनां च दात् सायेमवताया कानानत् हिद्धिमन्तो ज्युतिमन्तो वर्णवन्तो यदा नो मोदमाना भिक्कामु भिक्कोणं समिति भाता गिराति सहस्रयक्कणानस्तवन्निनो हिद्धिमन्तो ज्युतिमन्तो वर्णमन्तो यदाि नो मोदमान भिक्कामु भिक्को न समितिङ्ोलसहस्रय कनानस्तवन् ह्निनो युद्धिमन्तो ज्युतिमन्तो वर्णवन्तो नो मोदमाना विकमुम् भिक् समितिङ् वनाङ्वेत् समित्ता पञ्चदताय का न वह्निनो वन्नवन्तो यदातिनो मोदमानाभिकामुम् भिक्को नन्दमितिं वनम् कुम्भीरो राजगैको निवेदनम् भियो नम् सततात्सं यकानम् वैरुपातति कुम्भीरो राजगैको सोपाग पुरिमञ्च दिशन् राजा दधरट्टो तम् पदातति गन्धब्बानम् आधिपति महाराजाय सत्य पुत्रापि तस्य भावो इन्द्रनाम महब्बला सिद्धिमन्तो ज्युतिमन्तो नो यशत्ति नमोदमाना विक्रमुक्कूनं समिवनं दक्षिणं च दिसं राजा तिरुलोतं भूंभण्डानाङ्गाधिपति महाराजा यसत् दितो पुत्रापि तस्य भावो इन्द्रनाम महाबला इद्धिमन्तो इमङ्गो वर्णवन्तो यसीलो मोदमानाभिक्मुक्कूनम् समितिङ् वनम् पश्चिमाञ्चदि सङ्ग्राजा विरूपः सम्पदासते नागानाधिपति महाराजा यदा बुद्धपि तत्स भावो इन्द्रना मा बलाय धिमन्तो ज्युतिमन्तो वर्णवन्तो दशिनो मोदमाना विकामुनम् समितिङ्वनम् उत्तरञ्चदि राजा कुबेरोतम् ददात ते अखानधिपति මා රාජාය සස්සිතෝ පුත්තාපි සස්ස භාවෝ ඉන්දනාමා මහබ්බලා ඉද්ධිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මොදමානා බික්කාමුං බික්කුණං සමිතින් වනං පුරිමං දිසන්ධත රට්ටෝ විරුල්ලකෝ පච්චිමේන විරූපක්කෝ කුවේරෝ උත්තරන් දිසංචත්තාරෝ තේ මා රාජා සමන්තා දද්දල්ල මානාගට්ටන්තු අනේකා පිළවත්ත දේතේ සංමායා විනෝදාස ආගු වංචනිකා සතා මායා කුටෙන්ඩු විටුච්ච විටුරෝසා චන්දනෝ කාම සෙට්ටෝ ච කින්නු ගණ්ඩු නිගණ්ඩු ච පනාදෝ ඕපමඤ්ඤෝ ච දේවසූතෝ ච චිත්තදේනෝ ච ගන්ධබ්බෝ නලෝ රාජා ජනේ රබෝ रघुपञ्चधिको च वतिम्भरुसूर्यवचायेते चान्ये च गन्धर्वासा राजुभिमोदमाना विकामुं विको नन्दमितिङनाङ्गता गुणाभसा न गाभेशालासा तच्च आगुपायागातिभिमुनाधत रट्टा च आगुणागाय सिनोये रावणो मानाघोष स्वग समितिं ये नागराज सहसा हरन्ते दिव्या दिधा भक्ति වේ ආසයාතේ වනමජ්ජපත්තා චිත්තාසුපන්නායිති තේ සම්මාමානී අභයන්ත දානාග රාජානමාසි සුපන්නතෝ කේම මකාසි බුද්ධෝ සන්නායි වාචායි උපවයන්තා නාග සුපන්නා සරණ මගන්තු බුද්ධං ජිතා වජිරාත්තේන සමුද්දං අතුරා සිතා වාතරෝ වාස වාසේත ඉද්දිමන්තෝ යතත්ති නෝ කාලකංජා සබ්බා මහා බින්සාසුරාදාන වේපචිත්ති සුචිත්තේ ච පාරාදෝ නමුචේසා තතං ච බලිපුත්තානං සබ්බේ වේරෝච නාමකා සන්නහිත්වා කලින් සේනං රාහු බද්දපුපාගමං සමයෝ දානි බන්දන්තේ භික්ඛූණං සමිතින් වනං ආපෝච දේවා පඨවිච තේජෝ වායෝ සදාගමෝ වරුණා වාරුණා දේවා සෝමෝච යසසා मित्ता करुणाकायिका गागुदेवा यशत्सि नो दशे ते दशधाकाय सभ्ये नाणस्तवोद्धिमन्तो जुतिमन्तो वह्नवन्तो यशस्विनो भिक्कामुं भिक्कू नन्दमितिं वनाङ्विन्नो च देवाताली च अस्मा च द्वे यमा चन्दसु देवा छन्दमागबुर कातुर्यात्सु फणिसा देवासुरि මාග පුරක්කත්වානක්කත්තානෙ පුරක්කත්වා ආගුමන්දවලාකා වසූනං වාසවෝ සෙට්ටෝ සක්කෝ පාග පුරින්දදෝ දසේතේ දසදා කායා සබ්බේ නානත්ත වන්නිනෝ ඉද්දිමන්තා ජොතිමන්තා වන්නවන්තෝ යසත්තිනෝ මෝදමානා බික්කා බික්කූනන් සමිතින් වනං අතාගුසා පූජේවා ජලමග්ගෙ සිකාරිව අරිට්ඨකාච ගාච උම්මා පුප්පනිබාතිනෝ වරුණාසා ධම්මාච අච්චුතාච අනේජකාසූලෙය්‍ය රුචිරාගෝ ආගෝ ආසවනේ සිනෝ දසේතේ දසදා කායා සබ්බේ නානත්තවන්නිනෝ ඉද්දිමන්තාජතේ මන්තෝ වන්නවන්තෝ යසත්තිනෝ මෝදමානා භික්ඛමුම් භික්ඛූනං සමිතින් වනං සමානා මහා සමානා මානුසා මානුසුත්තමා කිද්ද जापतु अगु मनोपदुसिका तगुवरो देवा च लोयितवासिनो पारगा महापारगा अगुदेवाय सत्सिनो दशे ते दशधाकाय सव्येनानत्रिनो ඉද්දේමන්තා ජුතිමන්තා වන්නවන්තා යසස්සිනෝ මොදමානා භික්ඛාමුම් භික්ඛූණං සුමිතින්වණං සුක්ඛා කරුම්මාරුණා ආගු වේගන සසහා ඕදාත ගය්‍යා පාමොක්ඛා ගු දේවා විචක්කනා සදාමත්තාහාර ගජා මිස්සගාච යසස්සිනෝ අනයං ආගු පජ්ජුන්නෝ යෝදිසා අභිවස්සති දතේ තේ දසදාකායා සබ්බේ නානත්ත వాస్తవాన్నినో ఇద్ధిమంతో వన్నవంతో యసత్తినో మోదమానా భిక్కాముం భిక్కునంతమితింవనంకేమి ఆతిశితాయామా కట్టకాచయసత్తినో లంబీతక జ్యోతినామాచగాసవాణిమ్మానరతినో ఆగువతాగు పరనిమ్మితా దశే తేజసధాకాయ సబ్బేనానత్తవన్నినో ఇద్ధిమంతో జ్యుతిమంతో యత තත්තිනෝ මෝදමානා භික්ඛා මුම් භික්ඛූනං සමිතින් වනං සට්ඨේ තේ දේවනිකායා සබ්බේ නානත්ත වන්නිනෝ නමං වේනා ගච්ඡු යේ චඤ්ඤේ සදිසාසා පෞත්ත ජාතින් අකිලං ඕගතින් නමනාත වන්දක්කේ මාගතරං නාගංචන්දං සුබ්‍රාග්මා පරමත්තෝ ච පුත්තා ඉද්දි මතෝ සාසනං කුමාරෝ තිස්සෝ ච සෝපාගසමිතින් වනං සාත්තම් බ්‍රහ්මලෝකානං මා බ්‍රහ්මා බෙතිට්ඨති උපපන්නෝ ජුතිමන්තෝ බිස්මකායෝ යසත්තිතෝ දසෙත්තං ඉස්සරාගෝ පච්චේක වසවත්තිනෝ තේ සංච මජ්ජතෝ වාග හාරිතෝ පරිහාරිතෝ තේච සබ්බේ අභික්ඛන්තේ සයින්දේ දේවේ සබ්‍රාහ්මකේ මාරසේනා භික්ඛාමු පස්ස කන්නස්ස මං දියං ඒත ගන පන්නත බන්ධත රාගේන බද්ධමන්තර සමන්තා පරිවාරේත මාව මුංචිත්ත කෝචිනං ඉති තත්තමාසේනෝ කන්නසේනං පානිනා ධරමාච්ච සරං කත්වාන භේරවං යතාපා උස්සකෝ මේ ගෝතනයන්තෝ සවිජ්ජකෝ තදාතෝ පච්චුදා සංකොද්දෝං අදයන් වතේ තංජ සබ්බං අභිඤ්ඤාය භවක්ඛිත්වාන චක්කුමා තතෝ मन्तैरत्ता शावके शासने रथे मारसेनाभि कन्ता ते विजानात विको ते च नाम करुन् सुत्वाबुद सदासनाङ् वितरागे अपो न तङ्गलोमम् पिञ्जयु සබ්බේ විජිත සංගාමා වයාතීතාය සස්සිනෝ මෝදන්තේ සාභූතේ සාවකාතේ ජනේ සුතාතේ නමෝ තස්ස භගවතෝ අරහතෝ ධම්මා සම්බුද්දස්ස එවං මේසු තං ඒකං සමයං භගවා ආලවයන් විහෙරති ආලවකස් යක්කස භවනේ අතකෝ ආලවකෝ යක්කෝ යේන භගවාතේන උපසංකමි උපසංකමිත්වා භගවන්තං ඒතදවෝච්ච නික්කම සමනාති සාදාවතෝති භගවා නික්කමේ පවිත සමනාති සාදාවතෝති භගවා පාවිතේ ဒုတိယံပိခောအာလဝကောယကောဘဂဝန္တံဧတဒဝောတနိကမသမနာတိသာသဝသောတိဘဂဝါနိကမေဘဝိသသမနာတိသာသဝသောတိဘဂဝါပါဝိတိ සතියම්පි කෝ අලවකෝ යක්කෝ භගවන්තං ඒතදවෝච නික්කම සමනාතේ දාදාවතෝති භගවා නික්කමේ පවිත සමනාතේ දාදාවතෝති භගවා පාවිති චතුත්තම්පි කෝ අලවකෝ යක්කෝ භගවන්තං एतदवोच නික්කම සමනාතේ නක්වාං ආවතෝ නික්කමිස්සාමි අන්තේ කරණීයං තං කරෝයිති පඤ්ඤන්තං සමන පුච්චිස්සාමි සචේමේන ව්‍යාකරිස්සසේ චිත්තං වාතේ කිපිස්සාමි අදයන් වාතේ පාලස්සාමි පාදේ සුවාගයස්වා පාරගංගායං කිපිස්සාමි තේ නක්වාං තං ආවතෝ පස්සාමි සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රාහ්මකේ දස්සමන බ්‍රාහ්මනිය පජාය සදේව මනුස්සාය යෝ මේ චිත්තං වාක්ඛිපේය හදයන් වා පාලේය පාදේසු ආගයත්වා පාදගංගාය කිපේය අපිට ත්වං ආවසෝ පුච්චයදා කංකසීති අතකෝ ආලවකෝ යක්කෝ භගවන්තං ගාතාය අජ්ජබාති කිං සෝදවිත්තං පුරිසස්සදෙත්තං කිං සෝසුචිම්මෝ සුකමාවහති කිං සුවවේතාදුතරං රසානං කතං ජීවින් ජීවිතමාඋසෙත්තං තේ සද්දේද විත්තං පුරිසස්ස දෙත්තං ධම්මෝ සුතින්නෝ සුකමාවහති සච්ඡං අවේසාදුතරං රසානං පඤ්ඤා ජීවින් ජීවිතමා උදත්තං තේ කතං සුතරති යෝගං කතං සුතරති අන්නවං කතං සු දුක්ඛං අච්ඡේති කතං සු පරිසුජ්ජති සද්ධාය තරති යෝගං අපමාදේන ගන්නවං විරියන දුක්ඛං අච්චති පඤ්ඤාය පරිසුජ්ජති කතං සුලබතේ පඤ්ඤං කතං සුවින්දතේ ධනං කතං දුකිට්ඨින් පප්පෝති කතං මිත්තානි ගන්තති ආත්මා ලෝකා පරං ලෝකං කතං පෙච්චන සජති සද්ධානෝ අරතං ධම්මං නිබ්බානපත්ති लभते अपमात्रभि च कणुपतिरूपकारी धुरभावं पप्ति सन्तति याचे चतुरो दम दत्त घरमे दिनो दच्चन्द्रह्मोदिते च गोतमे पच्च शोचति घन्येऽभितुतमनाब्राक्मणे अधिसच्च

සුධම්මතං තේ එවං වත්වාලවකෝ යක්ඛෝ භගවන්තං ඒතදවෝච අභික්ඛන්තං භෝගෝතම අභික්ඛන්තං සේයතාපි භෝගෝතමනිකුජ්ජතං වා උක්කුජ්ජය පටිච්චන්නං වා විරය මූලසව මග්ගං ආචික්කය අන්ධකාරේ වාතේර පජ්ජවතං ධාරේය චක්කුමන්තෝ රූපානි දක්ඛින්ති තීං ඒව මේවම් භෝත ගෝතමේන අනේක පරියායේන ධම්මෝ පකාදිතෝ ඒදාම් භගවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං ච උපාසකං මං බං ගෝතමෝ ධාරේතු ආජ්ජතග්ගේ පානුපේතං සරණං ගතං තේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස එවං මේ සුතං ඒකං සමයං භගවා මගදේසු විහෙරති දක්ඛිනා විස්මින් ඒකනාලායන් බ්‍රාහ්මනගාමේ තේන කෝපන සමේන කදී බාරද්වාජත් බ්‍රාහ්මනස්ස පංචමත්තානි රංගරසතානි පයත්තානි වන්ති වප්පකාලේ අතකෝ භගවා පුබ්බන්න සමයං නිවාසත්වා අත්ථ චීවරමාදා යේන කදී බාරද්වාජත් බ්‍රාහ්මනස්ස ගම්මන්තෝ तेनुपसङ्कमी तेन कोपन समेन कथि भारद्वाजत्र ब्राह्मणत्व परिवेशना भस्तति अथ को भगवायेन परिवेशनात् ते नुपसङ्कमी उपसङ्गमि त्वाङेक हन्तो कथि भारद्वाजो ब्राक्मनो भगवन्तण्डायटितान्धि स्वन भगवंताङ्गे तदवोच अहं को दमन कदामि च वपामि जगादित्वा च वपित्वा च भुञ्जामि त्वां विदमन कदास्तु च वपास्तु जगादित्वा चत्वा भुञ्जासम्पि गो भ्राग्मन कदामि च वपामि जगादित्वा चित्वा भुञ्जामिति न गोपनमयं पद्मभोतो गौतमस्तयुगं वा नङ्गलं वा वा පාචනං වා බලවද්ද අතචපන බවං ගෝතමෝ එවම ආම්පිකෝ බ්‍රාහ්මන කතාමි ච වපාමි ච ගතිත්වා ච වපිත්වා ච බුඤ්ජාමි තේ අතකෝ කති බාරද්වාජෝ බ්‍රාහ්මනෝ භගවන්තං ගාතාය අජ්ජබාති කස්සකෝ පටිජානාති නච පස්වාමතේ කතින් තසින්නෝ පුච්චිතෝ බ්‍රෝහි යත ජානෙමුතේ කසින් සද්ධා වේජං තපෝ උට්ටේ පඤ්ඤාමේ යුගනංගලං හිරිනී සාමනෝ යොත්තං සතිමේ පාලපාචනං කාය ගුත්තෝ වචී ගුත්තෝ ආහාරේ උදරේ යතෝ සච්ඡං කරෝ බිරිද්දානං සෝරච්ඡං මේ පමෝචනං විරියං මේ දුර දෝරයං යෝගක්ඛේමා දේවානං ගච්ඡති අනිවත්තන්තං යත්ත ගන්වාන සෝචති ඒරමේ සාකසි කට්ඨා සාහෝති අමතප්පලා कथिं कथित्वान् सब्बदुःखा पमुञ्चति रथकथि भरध्वाजो पायासं माति भगवतो कान्तपातियापायासं भुञ्जतु भगवतोपनामेति भुञ्ज भवाङ्गौतमोपायासङ्गो भवाङ्गोतमो යං බවං ගෝතමෝ අමත ඵලං කදින් කදති තේ ගාතා බිගේ ධම්මේ අභෝජනියං සම්පස්සතං බ්‍රාහ්මණ නේද ධම්මෝ ගාතා බිගේ ධම්මනු දන්ති බුද්ධා ධම්මේ සති බ්‍රාහ්මණ උත්තිරේ සාඤ්ඤේන ච කේවලී ධම්මයසින් කීනාසවං කුං කුච්ච උපසම්පං අන්නේන පානේන උපට්ඨා සුකෙත්තං ඊතං පුඤ්ඤපේ ගතෝති තේ අත කස්සචාම්බෝගෝතමිමන්දපායාසන් ධම්මීති නක්වාන්තම් බ්‍රහ්මන පස්සාමි සදේමකේ ලෝකේ සමාරකේ රබ්සමන බ්‍රාහ්මනිය පජාය සදේව මනුස්සාය යත්තතෝ පායාසෝ බුත්තෝ සම්මා පරිමාමං ගච්ඡේය අඤ්ඤතර සාගතස්ස වාතතාගත තේනයිතම් බ්‍රාහ්මන තම් පායාසං අප්පාරිතේවා චද්දේය අප්පානකේවා උදකේ ගෝපිලාපේ ब्राह्मणो तम इति अतकोकसि भारद्वाजो ब्राह्मणो तम् पायासम् अप्पानके उदके गोपिलापे दीयतकोऽसोपायासो उदके पक्षितो चिच्चिताति चिचिताति सन्धूपायति पायति रय्यतापि नाम पालो दिवस दिवसन्तत्तो उदके पक्षितो चिच्चिताति चिचिताति सन्धूपायति सम्पदूपायति एवमेव सो उदके චිත්තිතාත චිත්තිතාත සම්දෝපාත සම්පදෝපායතේ අතකෝකසී භාරද්වාජෝ බ්‍රාහ්මනෝ සංවිද්ගෝලෝ මහට්ට ජාතෝ යේන භගවා තේන උපසංකමේ උපසංකමිත්වා භගවතෝ පාදේතු දිරසානි පතිත්වා භගවන්තං ඒතදෝච අභික්කන්තම් භෝගෝතම අභික්කන්තම් භෝගෝතම සේයතාත් භෝගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජය පටිච්චන් මං වා විරය මූලසවා මග්ගං ආතික්කේ අන්ධකාරේ වා තේල පජ්ජෝ තන්දාරේ චක්කුමන්තෝ රූපානි දක්කින්ති एवमेवम्भूता गोतमेनानेक पर्यायेन धम्मोपकासितो एताम् भगवन्तम् गोतमम् शरणम् गच्छामि धम्मं च भिक्षुसङ्गम् च लभेयामहं भूतो गोतमस्तदान्तिके पब्बज्जं लभेय्यम् उपसम्पदन्ति अलत्तकोकसी भारद्वाजो ब्राह्मणो भगवतो दान्तिके पब्बज्जम् अलत्त उपसम्पदम् अतिरूपसम्पन्नो कोपनायस्मा भारद्वाजो एको उपकट्टो अपमत्तो वा तापि पैतत्त्व विहरन्तो නචිරස්සේව යස්සත්තාය පුලපුත්තා ධම්මදේවාගාරත්මානගාරියම් පබ්බජන්ති දතුනුත්තරම් බ්‍රහ්මචර්ය පරියෝසානං ඒව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පද්ද වියාසේ කේනා ජාති යුත්තම් බ්‍රහ්මචර්යං කතං කරණීයන්නා පරං එත්තත්තායාති අබ්බඤ්ඤාසේ අඤ්ඤතරෝචකෝ පණායස්මා භාරද්වාජෝ අරහතං අහෝතේ

නමෝ තස්ස භගවතෝ රහතෝ සම්මා සම්බුද්දස්ස එවම් මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකාස ආරාමේ අතකෝ අඤ්ඤතරහ දේවතා භික්ඛං සාය රත්තිය භික්ඛං තවන්නා කේවල කප්පං 제තවනං ඕපාදෙත්වා එන භගවා තේන පදං කාමේ පදං කාමේත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අත්තාදී ඒකමන්ත ලබන්ති පාකෝපා දේවතා භගවන්තං ගාතාය අජ්ජබාති පරාභවන්තං පුරිසං මයං පුච්චාම ගෝතමං භගවන්තං පුට්ටුමාගම්ම ඉං පරාභවතෝ මුකං සුවිජානෝ බවං හෝතේ සුවේජානෝ පරාභවෝ ධම්මකාමෝ බවං හෝති ධම්මදස්සී පරාභවෝ ඉතිය සංවේජානාම පඨමෝසෝ පරාභවෝ ဒုတိယං භගවා බ්‍රෝයේ හිං පරාභවතෝ මුකං असम्पत्सपियान्ति सन्तेन गुरुते प्रियम् असतम् धम्मम् रोचेति सम्पर भवतो मुखम् इति एतम् विजानाम द्वितीयोपराभवो सत्यम् भगवा ब्रूहि කිං පරාභවතෝ මුකං නිද්දා සීලේ සබා සීලේ අනුත්තාතයෝ නරෝ අලසෝ කෝද පඤ්ඤානෝ සම්පරාභවතෝ මුකං ඉතියතං විජානාම සතියෝ සෝ පරාභවෝ චතුත්තං භගවා බ්‍රෝහි කිං පරාභවතෝ මුඛං යෝ මාතරං වා පිතරං වා දින්නකං ගතයොබ්බනං පහෝසන්තෝ නබරතේ සම්පරාභවතෝ මුඛං ඉති හේතං විජානාම චතුත්තෝස පරභවෝ පංචමං භගවා බ්‍රෝහි ඉං පරභවතෝ මුකං යෝ බ්‍රාහ්මණං වා සමණං වා අඤ්ඤං වා පෙවනිබ්බකං මුසාවාදේන වංචේති සම්පරා භවතෝ මුකං ඉතියේ තං විජානාම පංචමෝක පරබවෝ චට්ඨමං භගවා බ්‍රෝහි හිං පරබවතෝ මුකං පහෝත විත්තෝ පුරිසෝ සෛරඤ්ඤෝ සබෝජනෝ ඒකෝ බුඤ්ජති සාදුනි म् परा भवतो मुकाङ् इति एतं विजानाम च अष्टमोद परा भवो सप्तमम् भगवा ब्रूहि किं परा भवतो मुखम् जातिस्तद्वो जनस्तद्वो गत्तौ जयो नरो सञ्जातिङति मन्यते तम् परा भवतो मुख्येताम् भगवा ष्टिदुत्तराधुत्र अकदुतो जयो नरो लब्धं लब्धं विनाशेति तं परा भवतो द्येतं विजानाम नाद्धमोतो परा भवो भगवा ब्रूहि किं पराभवतो भवतो मुखं सैदारे संतुष्टातुपति सति सति परदासे रुतं परा भवतो मुकां द्ये तं जानाम नवमो तरा भवो दत्तमं भगवा ब्रूहि किं परा भवतो यब्बनोपसाङ्गानेतिजिम्बरुत्तनिम् तत्सायित्सानसपति पराभवतो मुखम् इत्तिदण्डिम् भगवा ब्रूहि किम् पराभवतो मुखम् अपभोगो महातन्नो පත්‍යේ ජායතේ කුලේ සෝච රජ්ජම් පත්තයති සම්පරා භවතෝ මුඛං හේතේ පරාභවේ ලෝකේ පණ්ඩිතෝ සමවෙක්ඛිය අරියෝ දස්සන සම්පන්නෝ සලෝකං භජතේ සිවං තේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස එවම් මෙත්තං ඒකං සමයං භගවා සාමත්‍යං විහෙරති 제තවනේ අනාථ බෙන්නිකස්ස ආරාමේ අතකෝ භගවා පුබ්බන්න සමයං නිවාසත්තා පත්ත ජීවර මාදාය සාවත්‍යං පින්ඩාය පාවිසීතේන කෝපන සමේන අග්ගික භාරද්වාජස්ස බ්‍රාහ්මනස්ස නිවේදනේ අග්ග පග්ගලිතෝ තියා ඕති පග්ගේතා ජාතකෝ භගවා සාවත්තියං සපදානම් පින්ඩාය චරමානෝ යේන අග්ගික භාරද්වාජස්ස බ්‍රාහ්මනස්ස නිවේසනං තේන පදං කමී අද්දසාකෝ අග්ගික භාරද්වාජ බ්‍රාහ්මනෝ භගවන්තං දූරතෝ ආගච්ඡන්තං දිස්වාන භගවන්තං ඒතදවෝච తత్రేవ මුණ්ඩක తత్రేව සමග తత్రేව වසලග දිට්ඨායේ එවං උත්තේ භගවා ගිග භාරද්වාජං බ්‍රාහ්මණං ඒතදෝච්ච ජානාති පනතුම් බ්‍රාහ්මණ වදලං වා වදල කරණේ වා ධම්මේති නක්ඛාම්බෝ ගෝතම ජානාමි වදලං වා වදල කරණේ වා ධම්මේ සාදු මේ භංගෝතමෝ तथा धम्मं देशेतु तो अञ्जानेयं वसलं वा वसलकर्णे वा धम्मेति तेनैः ब्राह्मण सुनाय साधुकं मनसि करोयि भाषयिष्यामीति एवं भौतिको भारद्वाजो ब्राह्मणो भगवतो पश्चसोऽसि भगवाए एतदवोच कोधनोऽपनायि च पापमक्ये च यो नरो विपन्नदिष्टिमायावे सञ्जञ्जावसलो इति एकजङ्वादिजङ्वापि योदपानानि सति यस्य पाने दया नास्ति සංජඤ්ඤාවසලෝ ඉති යෝහන්තේ පරිරුන්දති ගාමානි නිගමානිච නිග්ගාහකෝ සමඤ්ඤාතෝ සංජඤ්ඤාවසලෝ ඉති ගාමේ වායදිවාරඤ්ඤේ යම් පරේ සංමමායතං තේයාදෙන්මං ආදීයතේ සංජඤ්ඤාවසලෝ ඉති යෝ හවේන මාදාය චුජ්ජමානෝ පලායති නහිතේන මත්තේතේ සංජඤ්ඤාවසලෝ ඉති යෝ වේ කිංචික්ක කම්ම පාපං තස්මින් වදතං ජනං අන්තා කිංචික්ක මාදේ තේතං ජඤ්ඤා යෝ අත්ථ හේතු පරේතු ධනේතු ජයෝ නරෝ සක්කි පුට්ඨෝ මුදා වෘති තං ජඤ්ඤාවතලෝ ඉති යෝ ඥාතිනං සකානං වා තාරේතු පතිදිස්සති සාසාතං පියේන වා තං ජඤ්ඤාවතලෝ ඉති යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගතබ්බනම් පහූ සන්තෝ නබරති තං ජඤ්ඤාවතලෝ ඉති

යෝ මාතරං වාපි තරං වා බාතරං භගිනින් සතුං අන්තිරෝතේති වාචාය තඤ්ඤඤ්ඤාවතලෝ ඉතියෝ අත්තං පුච්චිතෝ සංතෝ අනන්ත මනුසාසති පටිච්චන්නේන මන්තේති තඤ්ඤඤ්ඤාවතලෝ ඉතියෝ කତ୍වා පාපකං කම්මං මාමං ජඤ්ඤාතිච්ඡති යෝ පටිච්චන්න කම්මං තෝ තඤ්ඤඤ්ඤාවතලෝ ඉතියෝ වේ පරකුලං ගන්්වා දුත්වානතති භෝජනං ආගතන්න පටිභෝජයති තඤ්ඤඤ්ඤාවතලෝ ඉතියෝ බ්‍රාහ්මණං සමනං වාඤ්ඤං වාපිවනිබ්බකං උසාවාදේන වංචේති සංජඤ්ඤා යෝ බ්‍රාහ්මණං වා සමනං වා භත්ත කාලේ උපට්ඨිතේ රෝදේති වාචා නචදේති සංජඤ්ඤාවතලෝ ඉති අත සංයෝත පබ්‍රෝති මොහේන පරිගුණ්ඨිතෝ කිංචෙක්ඛං විසකං දානෝ සංජඤ්ඤාවතලෝ ඉති යෝ චත්තානං සබ්ගං කන්දේ පරංච මොදානති නීනෝ තේන මානේන සංජඤ්ඤාවතලියති රෝතකෝ කදරියෝච ආපිච්ඡෝ මච්චරේ ವೇದುಂಟು ಐಕೋ ಅನುತ್ತಾಪಿ ಸಂಜಾಮತಲೋ ಇದೆಯೋ ಬುದ್ಧಂ ಪರಿಭಾಸತಿ ಅಥವಾ ತತ್ವಸಾಧಕಂ ಪರಿಭಾಜಂಗಾತ್ತಂಗ್ವಾ ಸಂಜಾಮತಲೋ ಇದೆಯೋ ವೇಣದೋ ಪರಾಂ ಪರಿಜಾನತಿ ಚೋರೋದ ಬ್ರಹ್ಮಕೆ ಲೋಕೆ ಏತಕೋ ವಸಲ ದಮೋ ಏತೇಕೋ ವಸಲ ಉತ್ತಮಯಾವೋ ಏ ಪ್ರಕಾಶಿತ ನ ಜಜ್ಜಾವತಲೋತಿ ನ ಜಜ್ಜಾವತಿ ಕಮ್ಮನಾವತಲೋತಿ ಕಮ್ಮನಾವತಿ ಬ್ರಾಹ್ಮಣೋ තදමිනා පිවිජානාතා යතහනේ දන්නි සන්තනං චණ්ඩාල පුත්තෝ මාතංගෝ ඉති විස්සලෝ පරමං පත්තෝ මාතංගෝ යන්තු දුල්ලභං ආගච්ඡන් තස්සුපත්තානං කත්තියා බ්‍රාහ්මනා භවෝසෝ දේවයාන මාරුය්‍ය විරජන්තෝ මහාපතං කාමරාගං විරාජත්තා බ්‍රහ්ම ලෝකෝපගෝං අහුන නනං ජාති නිවාරේති බ්‍රහ්ම ලෝකෝපපත්තිය ආජ්ජායක කුලේ ජාතා බ්‍රාහ්මනා මන්ත බන්ධනෝ තේජ පාපේසු කම්මේසු අභින්නම උපතිස්තරේ දිත්තේව ධම්මේ සම්පරායේච දුක්ඛතින් අතේ ජාති නිමාරේති දුක්ගච්ඡා කරය ආවාන ජච්ඡාවතලෝති නජච්ඡාවෝති බ්‍රාහ්මනෝ කම්මනාවතලෝති කම්මනාවෝති බ්‍රාහ්මනෝති එවං උත්තේ අග්ගික භාරද්වාජෝ බ්‍රාහ්මනෝ භගවන්තං ඒතදවෝච අබේකන්තම් භෝගෝ තම අබේකන්තම් භෝගෝ තම සයතා භෝගෝ තම නිග්ගොච්චිතං මූලං වා අවකොජ්ජය පටිච්චන්නං වා විවරේය මූලත්වා මග්ගං ආචිකේ අන්ධකාරේ වාතේ ලබ්ජෝ තන්ධාරේ චක්කුමන්තෝ රූපාන දක්ඛින්ති තී එවමෙවම් භෝතා ගෝතමේන අනේක පරියායන ධම්මෝපකාත්තෝ භගවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං ච උපාසකම්මං භවං ගෝතමෝ ධාරේතු ආජ්ජතග්ගේ පානුපේතං සරණං ගතං තේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඤේවං මේ සුතං ඒකං සමයං භගවා බාරාණසියං විහෙරති සිපතනේ නිගදායේ සත්‍රකෝ භගවා බික්ඛු ගාමන්තේති බික්ඛවෝති පදන්තේ තිතේ බික්ඛු භගවතෝ පච්චස්සෝ සුම් භගවා ඒතදෝ තථාගතේන භික්ඛවේ අරහතා සම්මා සම්බුද්දේන නාරණතියං ඉසිපතනේ මිගදායේ ගනුත්තරං ධම්මචක්ඛං පවත්ති තං අපපතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මුණා වා කේනචි වා ලෝකස්මින් යති සංචතුන්නං අරිය සත්‍යානං ආචික්කනා දේශනා පඤ්ඤ පනා පට්ඨ පනා විවරණා විභජනා උත්තානේ කම්මං කතමේ සංචතුන්නම් දුක්ඛස්ස ආර්ය සත්‍යස්ස ආචික්කනා දේශනා පඤ්ඤ පනා පට්ඨ පනා විවරණා විභජනා උත්තානේ කම්මං දුක්ඛ සමුදයස්ස අරිය සත්‍යස්ස ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානේ කම්මං දුක්ඛ නිරෝධස්ස අරිය සත්‍යස්ස ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානේ කම්මං දුක්ඛ නිරෝධගාමිනී පටි පටිපදානරිය සච්චස්ස ආචික්කනාදේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානේ කම්මං තථාගතේන භික්ඛවේ අරහතං සම්මා සම්බුද්දේන වාරාණසි අංවිති පතනේ විගදායේ අනුත්තරං ධම්මචක්කං භවත්ති සංඅප්පතිවත්ති අංගමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මුණා වා කේන ජීවා ලෝකං යති සංගමේ සංචතුන්නං අරිය සත්‍යානං ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විරණා විවජනා උත්තානේ කම්මං වේවේත භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානේ භජත භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානේ පණ්ඩිතා භික්ඛු අනුග්ගාකා බ්‍රහ්මචාරීණං සය්‍යතාපි භික්ඛවේ ජනෙන්දේවං සාරිපුත්තෝ

උත්තාරිකානෝ තේ ඉදමෝච භගවා ඉදං වත්වා සුගතෝ උට්ඨායාසනා විහාරං පාවිති తత్రකෝ ගායස්මා සාරිපුත්තෝ අජය පක්ඛං තස්ස භගවතෝ භික්ඛු ආමන්තේති ආවසෝ භික්ඛවෝති ආවසෝති කෝතේ භික්ඛු ආයස්මතෝ සාරිපුත්තස්ස වච්ඡස්සෝ ආයස්මා සාරිපුත්තෝ ඒතදෝ තථාගතේන ආවුසෝ රාතා සම්මා සම්බුද්දේන වාරාණසියං ඉසිපතනේ ගදායේ අනුත්තරං ධම්ම ජක්කං පවත්ති තං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේන ජීවා ලෝකසු නමාමි යතිදං චතුම්මං අරිය සත්‍යානං ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානේ කම්මං කතමේ සංචතුම්මං දුක්ඛස්ස අරිය සත්‍යස්ස ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානේ කම්මං දුක්ඛ සමුදය අරියස්ස අරිය සත්‍යස්ස ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානේ කම්මං දුක්ඛ නිරෝධස්ස අරිය සත්‍යස්ස ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානේ කම්මං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය සත්‍යස් ආචිකනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විරණා විභජනා උතානේ කම්මං කතමං චාවසෝ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා දුක්ඛාවං සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛාරණමාචාවුසෝ ජාති ආතේ සංතේ සංසත්තානං ධම්මි ධම්මි සත්තනිකායේ ජාති සංයාති ඔක්කාන්ති අබිනිබ්බන්ති කන්දානං පාතු භාවෝ ආයතනානං පරිලාභෝ අයං උච්චතාවුසෝ ජාති ගතමාචාවුසෝ ජරායාතේ සංතේ සංසත්තානං ධම්මි ධම්මි සත්තනිකායේ ජරා ජීරණතා කණ්ඩිච්ච අනිච්ඡං වා නිච්ඡං වලිච්ඡතතා ආයනෝ සංහානීන්ද්‍රයානම් පරිපාකෝ අයං උච්චතාවසෝ ජරාගතමජාවසෝ මරණං යාදේ සම්දේ සංසත්තානම් තම්මා තම්මා ගත්තනිකායා චුතිචවනතා බේදෝ අන්දර දානං මච්චු මරණං කාල කිරියා කණ්ඩානං බේදෝ කලේබරස්ස නික්කේපෝ ඉලං උච්චතාවසෝ මරණං ගතමූචාවසෝ සෝකෝ යෝකෝ ගාවසෝ අඤ්ඤතරඤ්ඤතරේන වේතනේන සමන්නා තථාගතස්ස අඤ්ඤතාඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පුට්ඨස්ස සෝකෝ සෝචනා සෝචිතත්තං අන්තෝ සෝකෝ අන්තෝ පරිසෝකෝ යං උච්චතාවසෝ සෝකෝ ගතමාචාවසෝ පරිදේවෝ යෝකෝ ආවසෝ අඤ්ඤතරඤ්ඤතරේන ව්‍යසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පුට්ඨස්ස ආදේවෝ පරිදේවෝ ආදේවනා පරිදේවනා ආදේවිතත්තං පරිදේවිතත්තං අයං උච්චතාවසෝ පරිදේවෝ ගතමාචාවසෝ දුක්ඛං යංකෝ ආවසෝ කායිකං දුක්ඛං කායිකං අසාතං කාය සම්පස්සජං දුක්ඛං අසාතං වේදිතං ඉදං උච්චතාවසෝ දුක්ඛං ගතමාචාවසෝ දෝමනස්සං යංකෝ ආවසෝ චේතසිකං දුක්ඛං අසාතං මනෝ සම්පස්සජං දුක්ඛං අසාතං වේදිතං ඉදං උච්චතාවසෝ දෝමනස්සං ගතමාචාවසෝ උපායාසෝ යෝගෝ ආවසෝ අඤ්ඤතරඤ්ඤතරේන විතරේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස ආයාසෝ උපායාසෝ ආයාසි දත්තං උපායාසි දත්තං අයං චතාවසෝ උපායාසෝ ගතමාචාවසෝ යම් පිච්ඡන් නරපති තම්පි දුක්ඛං ජාති ධම්මානං ආවෝ සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති යෝතම යන්න ජාති ධම්මං අස්සාවනච වතනෝ ජාති ආගච්ඡේ යාදීන කෝපනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පියං පිච්ඡන් නරපති पतितं विदुक्खं जरा धम्मानं आहुतो सत्तानं जरा धम्मा नच वचनो जरा आगच्छयाति नकोपनेतं इच्छाय पत्तब्बं इदं प्रियं विच्छं अलपतितं विदुक्खं याति धम्मानं आहुतो सत्तानं एवं इच्छा उपपद्यते अवतमयन्न धम्मासाम नच वचनो දුක්ඛං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි අම්පිච්ඡන් නලපති තම්පි දුක්ඛං මරණ ධම්මානං ආවසෝ සත්තානං එවං ඉච්ඡා උපජ්ජති අවවතමයන් නර ධම්මා සාමනචවතනෝ මරණං ආගච්ඡේ ආති නකෝපනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි අම්පිච්ඡන් නලපති තම්පි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා ධම්මානං ආවසෝ සත්තානං එවං ඉච්ඡා උපජ්ජති අවවතමයන් शोकपरिदेव दुःखदोमणसुपायासा धम्मा सामनजवतु नो शोकपरिदेव दुःखदोमणसुपायासा गच्छेयं तेन कोपनेतम् इच्छाय पत्तभ्यम् इदम् प्रियम् पिच्छन्नलपतिदम् पि दुःखम् गतमम् चावसो सङ्कीर्तेन पञ्चपादानक्कन्दा दुःखादयतीदम् रूपोपादानक्कन्दो हेतनोपादानक्कन्दो तन्योपादानक्कन्दो सङ्कारोपादानक्कन्दो लिङ्ग

තප්සා ඒව තණ්හාය අතේත විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ ඉදං උච්චතාවසෝ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං කතමං ඡාවසෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරිය සත්‍යං අයමේ වාරියෝ අට්ඨං එකෝ මග්ගෝ දෙයති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි ගතමාචාවසෝ සම්මා දිට්ඨි අංගෝ ආවසෝ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී ආපටිපදා ඥානං අයං උච්චතාවසෝ සම්මා දිට්ඨි ගතමාචාවසෝ සම්මා සංකප්පෝ නෙක්ඛම්ම සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ සංකප්පෝ අවිහිංසා සංකප්පෝ අයං උච්චතාවසෝ සම්මා සංකප්පෝ සමාජාවසෝ සම්මා වාචා සාවාදා වේරමණී පිසුනා වාචා වේරමණී පරුසා වාචා වේරමණී සම්පප්පලාපා වේරමණී අයං උච්චතාවසෝ සම්මා වාචා ගතමාචාවසෝ සම්මා කම්මන්තෝ වානාතිපාතා වේරමණී අදින්නාදානා වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී අයං උච්චතාවසෝ සම්මා කම්ම ධම්මං ගතමාචාවතෝ සම්මා ආජීවෝ ඉදාවසෝ අරිය ශාවකෝ මිච්ඡා ජීවං පහය සම්මා ආජීවේන ජීවිකං ගප්පේති අයං උත්තතාවසෝ සම්මා ආජීවෝ ගතමාචාවතෝ සම්මා වායාමෝ ඉදාවසෝ බික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරමති චිත්තං පග්ගන්නාති පදාති උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පානාය චන්දං ජනේති වායමත විරියං ආරපති චිත්තං පග්ගණ්ණාති පදාති අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය චන්දං ජනේති වායමත විරියං ආරපති චිත්තං පග්ගණ්ණාති පදාති උප්පන්නානං කුසලානං ධම්මානං තිතියා සම්මෝසාය භීයෝ භාවාය වේ කුල්ලාය භාවනාය පාරිපුරියා චන්දං ජනේති වායමත විරියං ආරපති චිත්තං පවග්ගන්නාත පදාතේ අයං උච්චතාවෝ සම්මා වායාමෝ ගතමා චාවතෝ සම්මා සතිය දාවසෝ භික්ඛු කායේ කායානුපස්සී වේරති ආදාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිජ්ජා දෝමනස්සං වේදනාසු වේදනානුපස්සී වේරති ආදාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිජ්ජා දෝමනස්සං චිත්තේ චිත්තානුපස්සී වේරති ආදාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිජ්ජා දෝමනස්සං ධම්මේතු ධම්මානුපස්සී විහෙරති ආතාපේ සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං අයං උච්චතාවසෝ සම්මා සතිය තමාචාවසෝ සම්මා සමාධි ඉදාවසෝ භික්ඛු විරිච්ඡේව කාමේ විරිච්ඡ අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති විතක්ක විචාරාණං උපසමාජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝ දිභාවං අවිතක්කං අවිචාරං සමාධියම් පීති සුඛං ဒ ුතියඥානං උපසම්පජ්ජ විහෙරති පීතියාච විරාගා උපේකෝච විහෙරති සතෝච සම්පජානෝ සුඛං ච කායේන පරිසංවේදේති යන්තං අරියා චික්ඛන්තේ උපේකකෝ සතිමා සුඛ විහාරේති සතියඥානං උපසම්පජ්ජ විහෙරති වාත්තසපානා දුක්ඛසජපානා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගමා දුකං අදුක්ඛං අසුඛං උපේක්ඛාති පාරිසුද්ධින් චතුත්තං ධානං උපසම්පජ්ජ විහෙරති අයං උච්චතාවසෝ සම්මා සමාධි ධම්මෝ උච්චතාවසෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය සත්‍යං තථාගතේන ආවසෝ අරහතා ධම්මා සම්බුද්දේන වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං අපපතිවත්තියං සමනේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මුණා වා කේන චිවා ලෝකාත්මේ යතිදං ඉමේ සංචතුන්නං අරිය සත්‍යානං ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානේ කම්මන්ති ඉදමෝ ඡායාත්මෝ සාරිපුත්තෝ අත්තමනාතේ බික්ඛු ආයත්නතෝ සාරිපුත්තත් භාසිතං අබිනන්දෝ ते बाते ओलारायका भगतो

දේ මාසේ ජීනං වන්දත ගෝතමං ජීනං වන්දාම ගෝතමං විජ්ජාචරණ සම්පං පෙත්තේ මාංසිකා පානාතිපාතිනෝ ලොද්දා චෝරානේ කාතිකා ජනා ඊතෝ සාදක්ඛිනාදිසා ඉතිනං ආචික්ඛති

යානං දිබ්බං යානං උපාට්ඨිතං සදා සිවිකාචේව මහරජස්

මාපරේනාච නව නවතියෝ අම්බර අම්බරවතියෝ ආලක මන්දානාම රාජදා रासखो पारित महाराजाविषाणा राजधाने मा कुवे वेत्सवानोते पावोच्यते वाच्ये शान्तोपाकाशन्ते तातोला तात्तला तातो यदि ते यदि ततो यदि गुरोराजा आरित्तो ने मे पितात्र धारणीना ते आभापि तार्थ भागलवती नामयात्तया पायो रोपासाते पाला रोका लेते महाराजा यासा ගේ කෝච ஆ Gracias. Eh, දානං ගෝත්‍යාරක්කාය ගාවින් සාය පාදු විහාරායතේ අංගජ දානි මායං මාරිදගා

Gracias. ब्राह्मणात् वोसे मातो मा भूतङ्गो न मीत सरदीतं देवनुनाङ् नमत् उगाचति सूर्य आदि أبدا

الذي සතමං දිනං වන්දාම ගෝතමං පේතපවෝ

දක්ඛිනාය සායිති නං ආචික්ඛති ජනෝ බං දානං ආදිපති විරුල්ලෝ ඉති නාමතෝ බහවෝ ඒකනාමාති මේ සුතං මොදේද දාද ඒකෝද ඒකාපි බුද්ධං දිත්වාන බුද්ධං ආදිච්ච බන්දුනං දුරදෝ

තං වං දන්ති සුතං නේතං අබින්නතෝ ඒවං වදේ වසේ ජිලං වං දතබදවං ජිලං වං දෝන විජ්ජාත නතම් पन्नं बुद्धं වන්දාම ගෝතමං न देवा योगाचमानात्र दिवगोऽपि

පි බුද්ධං දේස්වාන බුද්ධං ආදිච්ච බන්දුනං මුරදෝ නමසං දේමං දවිතරාරදං නමෝ තේ පුරිසාජං නමෝ තේ පුරිසුත්තම අපිත්තං වං දන්ති සුතං නේතං අබින්නතෝ දරණ පං පන්නං බුද්ධං වන්දාම ගෝතමං යේන උද්දර පුරෝරම් මානේ රෝදෝ දස්සනෝ මනෝත්තත්තජායං තිංගම මං අපරිග්ගා නදේ බීජ පව

ङ्गे न तु अनुयान्ति दिशो दिशाहनाङ्कनुसो रेदवाहनाङ्कत्वा अनुयान्ति दिशो दिशङ् वाहनम् गत्वा गुया कुमार वाहनम् कत्वा आनुयान्ति दिशो दिशङ् යානං दिव्याङ्गानां යානං विवाचेश्रया धात्रिनो दासनाथ रङ्गलिके सुमापित जानो ग मा परे न चियो अम्बर माम्बरवयोपमम्बनाम राजानको पामादिस महाराजविसमाम राजदानी न्तोपकासयन्ति ततो ल तत् तल ततो तल यधि जि ततो जगि सुरो राजो मरिध्वनि नाम

සං අභිපාලේති මහරජාය සත්තිසෝ අධිපතේ ගෝරෝහිති නාමරෝ රමති නච්චගීතෙහි අක්කේ පුරක්ඛතෝ सङ्गे कच इन्द्रमाबलो वैबोद्धे सरबुद्धिच बन्धु धूरतोवनमसन्ति मा पङ्गीत सारदं මතේ දිනං වන්දත ගෝතමං දිනං වන්දාම ගෝතමං मारि सङ्गा न तिरि उपादकन उपिकाना

සත්තා පරියාපුතා කාවා हरिजवा कुम्भण्ड वाचारो नागोवा गोवा गिरि नागपोतिकावा

විජිත චෝරා පුරිසකානං ආදියං තේ

マの पारिराज्यो वा සුප්පේකා

වික්ඛං දේතබ්බං වේරාවේතබ්බං सोम वरुणो च भार प्रजापति गिन् गाङ्गी गाङ्गो च मन्यो च देवपूतो च मलीज गङ्ग माता गिरो हे मत पुण्य कोरगुल गीरच वै शामि दुगं धन गो पाल सुपगो च मन्द

අයං යක්ඛෝ ගන්නාති අයං යක්ඛෝ ආවිසති අයං යක්ඛෝ හේතේ

චත් ච මම සද්දින් සම්මෝදින් සෝ බේනං सुरा मेरय मा जमादक्षनो दियाप्यान्ते भक्ते भगवते අනෙග්ගෝ කෝ භික්කවේ වෙත්තවනෝ මහරජා මං අධිවාසනං විදිත් භූත නාමාත්

وتاب මං දිනං වන්දාම ගෝතමං විජාරණං පංරං උද්ධං වන්දාම ගෝතමං යේන පේතපෝ

බුද්ධං දිත්වාන බුද්ධං ආදිච්ච බන්දුනං බුරදෝ ලවං මොහං පංවිතරරං නමෝ තේ පුරිසාජං නමෝ තේ පුරිසුත්තමං මනුස්සාපි තං වං දන්ති සුතං නේතං අබින්නතෝ ජාත ुद्धं वन्दमगोतम योगयो गोर्योमधीम योत्तमानास्तवसोऽपि निरोज्झति

සුතං වං දන්ති සුතං නේතං අබින්නතෝ සෝමා එවං වදමසේ ජිලං වං දත ගෝතම දිලං වං චරණ පංපන්නං බුද්ධං වන්දාම ගෝතමං යේන උත්තර පුරෝරම් මානේ රෝදදනෝ මනෝසතත්තජායං තිංගම මං අපරිග්ගා ปินิยังติลังกะโลอาคัตถปากิมังสาลิงปริภญจันติมานุสาอปรังตรัง චිත්වාන තතෝ බුඤ්ජන්ති භෝජනං ගෝවිල්ලේක පුරං පද්වා මනුයං දෙදෙසෝ දෙසං පාසංයේක පුරං කତ୍වා අනුයන්ති දිසෝ දිසං යේත වහණං පද්වා रिभुरिदवाहनं क्वा अनुयां तिदिशो दिश रे वाहनाङ्कनुया देदि सिह कुमारे वाहनङ्कत्व अनुयान्ति दिशाद्वासी नया देवजरोसरादिनो अस्य दिव्याङ्गानामुपाठिताङ्ग धारु अन्तलिके सुमा पिता तो जानो गमपरेण च मारित महाराजाविम राजानी गुरु महारो जावे सो देवा जयन्तोपकासन्ति ततो लतत् तल ततो तल यदि ते जधि ततो यदि सूरो राजो मारिध्वनि पादोऽपि तत्स धरणिनान

पोगा कुलीरका वने पोखर सारिराज धनवाणो दिस काल स कुएर नालिनी सदा

सङ्गे कच इन्द्रमबलोधे स्वीच बन्धो नोरवनम सन्ति सारदं

පරිසංආතානාති ආරක්ඛා ඒකෝනං වේකෝනිනෝ උපාසකානං උපාසිකානං

वेत्सति समात्ता पारिया पुता जयामनो यात्मा वा पतिका वा चण्ड पारिराजो वा कुम्भण्ड पचारो वा गोवा गिरिव

ेतोनाङ् मारेतमनो عن तत्त विजिते चोरा पुरिसकामङ्गादियं පරිසදාන්තිං අමනුත්තා චණ්ඩාරුද්දාරභසා තේනේව මහරෝඩණං ආදියාති නමහරජානං පුරිසකානං ආදියං තේ

व्यापारि राजो जो वा नाग වේ කාං

කෝ භික්ඛව ච මම සද්දින් සම්මෝදින් බෙනං ලෝකන්තිං හාන සංභාවයේ අපරිමාණං උත්සංහදෝච කිරියං ච අසම්බාදං අවේරං අසපත්තං චිත්තං චරං නිසින්නෝ වාසයානෝ ආයාව තද්ද විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේ ආරං ඉදමාහෝ යත්තෙන්ත අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනය්‍යගේ ගංහයි ජාතු ගබ්බසෙයම් පුනරේති සම්මං කරෝ මහාවීරෝ මේදං කරෝ මහායසෝ සරණං කරෝ पङ्करो जुतिङ्गरो गोण्डन्यो जनपामो धातवो सुमनो सुमनो धीरो देवतो सोपितो दोषितो अनो नोमदक्षिरनुत्तमो पदुमो लोकपज्योतो नारदो वरसारती पदुमुत्तरो भक्तदारो सुमेधो अलो सुजातो अग्रलोकगोपेदस्ति नरासभो अत्र दस्ति कारुणिको दम्मदस्ति तमोनुदोदि दत्तो अधमो लोके तिसो वरदभङ्गरो पुत्रो वरदम् बुद्धो विपस्ति च अनुपमोदिके दब्बरितो दत्ता सुकदायको बहुदम्बो दत्तवा ओ සිරි සම්පන්නෝ ගෝතමෝ සක්්‍ය පුංගවෝ තේ සංසච්චේන සීලේන කන්ති මෙත්ත බලේන ච තේපි සංවරුරක්ඛන්තු ආරෝගේන සුඛේන ච තේ සංසච්චේන සීලේන කන්ති මෙත්ත බලේන ච තේපි සංවරුරක්ඛන්තු ආරෝගේන ආරෝගේන සුකේන තේ සංසජ්ජේන සීලේන කාන්ති මෙත්ත බලේන ච තේ විද්වං අනුරක්ඛන්තු ආරෝගේන සුකේන දාති ජයාසන ගතා වීරාජෙත්වා මාරං සවායිනින්

යං ඕපතිද්දිතෝතු යං හුරේ සබ්බගුණාකරෝ හදරේ අනුරුද්ධෝ ජයදාරි පුත්තෝ ච දක්ඛිනේ කොණ්ණන්නෝ පිත්තිභාගස්මින් මොක්ඛල්ලානෝ දිවානකේ දක්ඛිනේ සවනේ දුයං ආහුං ආනන්ද රාහුලා කස්සපෝච මහානාමෝ ಸಂ සෝතකේ ගේසන්තේ විද්ධි භාගස්මින් සුරියෝ විය පවං කරෝනි සින්නෝ දිලි සම්පන්නෝ විතෝ මුනි කුංගවෝ කුමාර කස්සපෝ නාම මයේති චිත්‍රවාදකෝ තුයං වදනේ නිච්ඡං පතිත්තාදි ගුණාකරෝ පුන්නෝ අංගුලිමාලෝච උපාලීනං වදීවනී තේරා පංචයිමේ ජාතා ලලාටේ තිලකා තව සේසාසීති මා තේරා විදිතා හින ධාවකා ජලන්තා සීලතේ ජේන අංග මංගේ සුදම්පිතා රතනං පුරතෝ ආදී දක්ඛිනේ මෙත්ත රුත්තරං රජග්ගා पश्यतो आदिवामे अङ्गुलिमालकम् कन्दमोरफलितम् च आटानाट्यदुत्तकम् आकाशचदनम् आदिदेशा प्राकारसंहिता हिराणाफलसंयुक्ते धम्मपाकारलम् गते वदतो ते चतुकिच्चेन सदा सम्भु रुद्रपञ्जरे वातपित्तादिसञ्जाता बाहिराज्यादृभद्रवाहदेवाभिरङ्गम् को अनन्तगुणतेजसादिनपञ्जरमज्जड्डङ्गिरन्तम् मयि तवे तदा पालयन्तु त्वम् शब्दे ते मा पुरिदा गभा इत्येव मच्छन्त कतो दुराक्षो जिनानुभावेन जितूपबद्धवो बुद्धानुभावेन तानि सङ्गोचराहि शब्दम् अनुभावपालितो इत्येव मज्जन्तकतो दुराको जिनानुभावेन जितूपबद्धवो ब्रह्मानुभावेन तानि सङ्गोचराहि शब्दम् अनुभावपालितो हि ඉච්ඡේව මච්ඡන්ත කතෝ සුරක්ඛෝ ජිනානුභාවේන දිතූපපද්දවෝ වංගානුභාවේන තාරි සංඝෝ චරාහි සද්දම්මනුභාව පාලිතෝ සද්දම්ම පාකාර පරික්ඛිතෝති අට්ඨාරියා අට්ඨ දිසාතු හොන්ති එත්තන්තරේ අට්ඨනාථා භවන්තේ බුද්ධං විදානං जिनातिता तव गन्तो बोधि बोधिमारुय दत्ता मोगल्ला नो वदति वसति भुज तटे दग्नि धारिबुद्धो रमो मध्ये रग्निं भवतो मोग्रतो मोरयो पत्तो बोधिदत्तो चरणयुगतो ලෝකේකනාදෝ සබ්බාව මංගලමුපද්දව දුන්නිමිත්තං සබ්බීති ලෝකගාදෝ සමදේශ නින්දා සබ්බන්තරාය භය දුස්සුපිනං අකන්තං බුද්ධානුභාව පවරේන පයාතු නාදං සබ්බාව මංගලමුපද්දව දුන්නිමිත්තං සබ්බීති ලෝකගාදෝ සමදේශ නින්දා निन्दासर्वान्तराय भयदुस्वपिनाङ्गकन्तम् धम्मानुभावपवरेण पयातु नाथम् भावमङ्गलमुपद्रवदुन्निमित्त සක්කං වද්දීති රෝගකාදෝ සමදේත නින්දා රබ්බන්තරාය භයදුත්සුපිනං අකන්තං සංඝානුභාව පවරේන පයාතු නාදං යන්දුම් නිමිත්තං අවමංගලං යෝචාමනාපෝ තකුණස්ස දද්දෝ පාපග්ගෝ දුත්සුපිනං අකන්තං බුද්ධානුභාවේන अस्मिन् गोयात् तुन्निमित्तम् हवमङ्गलम् जयो चामनापो सगुणस्व सद्दो पापगवो दुःसुभिनम् अकन्तम् धम्मानुभावेन विनाशमिन्तोऽयम् तुन्निमित्तम् हवमङ्गलम् जयो चामनापो सगुणस्व सद्दो पापगवो दुःसुभिनम् अकन्तम् सङ्गानुभावेन ो दुः क्वता जनि भयात् पत्ता जनि भया दोका पत्ता जनि दोका हन्दुराग्रे वि पाणिनो भगे सुक्रवाले सुयक्रादेवा च ब्रह्मणो यङ्गे कतं पुण्यं सव्रतं पत्तिराजगं सभ्ये समग्र ශාසනේ රතා පමාදරයිතාන්තු ආරක්කාදු විදේතකෝ සාසනස්ස ජලෝකස්ස උද්දේ භවතු සබ්බදා සාසනං විජලෝකං ච දේවාරක්කන්තු සබ්බදා සද්දින් හොන්තු සුඛී සබ්බේ පරිවාරේහි අත්තනෝ අනේකාසුමනාන්තු දා සබ්බේ ඥාතිවි राजतो वा चोरतो वा मनुत्सतो वा वा अज्ञतो वा वा पिशाचतो वा कानुकतो वा कण्टकतो वा नक्षत्रतो वा जनपदरोगतो वा वा असन्दिष्ठतो वा असा वा गतो न जाण्डराश्रमिगोरगुः पुर आइ विच्चिक मनिदब्वजीबी आच्चत राच्चतो कर भयतो वा नाना भोगतो वा नाना उकाद्धवतो वा आरागंगं नंदु। සත්තාවතා ච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා දානං බදන්තු සද්ධාය දීලං රක්ඛන්තු සබ්බදා භාවනා බිරතං ගච්ඡන්තු දේවතාගතා සබ්බේ බුද්ධා බලප්පත්තා වච්චේ කාණං තයං බලං අරහං සංස්ථානං ච තේජේන රක්ඛං බන්දාමි සබ්බතෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං ච යං බලං අරහං තානං ච තේජේන රක්ඛං සංගාමි සබ්බසෝ සබ්බේ බුද්ධා පරප්පත්තා වච්චේ කානන්තරං බලං අරහං පානං ච තේජේන රක්ඛම් බන්දාමි සබ්බසෝ ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා देवानागामयिद्दिका पुण्यन्तम् मनोदित्वा चिरम् रक्कन्तु लोकसाधनम् आकाशत्था च बुम्मद्धा देवानागामयिद्दिका पुण्यन्तम् मनोदित्वा चिरम् रक्कन्तु लोकसाधनम् देवो සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මේ